ඔක්කොම දැනගත්තා මේ වස්තු රූපේ විතරම දැන ඒක සම්බන්ධව. ඒ කිව්වේ අර මම පොතේ දන්දන්නේ කියනවනේ. ඔව්. ස්වාමීන් වහන්සේ දේශනා කරලා කැරකිලා කැරකිලා කැරකිලා මම පොතේ යනවා කියලා. ඔව්. උතර වස්තු රූපේ විතරයි. නෑ කාය දසක, වාව දසක, වස්තු දසක කියන මේ තුන එකතුලයි පරමාණු හැදී. පරමාණු ඇතුළේ වෙන්නේ. ලෝක සම්මත පරමාණු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරමාණු ඔතන තියෙනවා තුනක්. ඒ තුنين සුද්දාස්තකයේ කියන රූපහලාප 8යි. පරිවර්තන රූපයයි පරිභ්‍රමණ රූපයගෙන් රූප නිසා හටගත් රූප දෙකයි එකතු වෙලා. දශකයේ කිව්වේ 10ක් හැදෙනවා. දැන් කාය දශක එකක්. භාව දශක තව එකක්. අනික වස්තු දශක. දැන් වස්තු දශක කියනකොට අපි පිළිතන තැන. යනවා පිළිතන. අනේ ඉලෙක්ට්‍රෝන බලාපොරොත්තු වෙන්නේ. වස්තු වස්තු බීජය. ඒ භාවයක් තියෙනවා අපි. ඒකෙන් අපි ඉතින් හැලදැලි යන ස්වභාවය. ඒ ස්වභාවය ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට ඒක ප්‍රෝටෝන වෙනවා. ඒ කාය දසක වස්තු දසක භාව දසක. දැන් කාය දසකය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක සම්පූර්ණ කරලා සම්පින්දනය කරලා එතන පවත්වන එක. කාය දහනකේ අක්‍රියව තියෙන්නේ. වැඩ ගතොත් ඒකයි ක්‍රියාත්මක වෙන්නේ. එතන ඒක නියුට්‍රෝන වෙනවා. නිකන් පවත්වන්නේ ඒක. සාතන් වහන්සේ දෙය අසකරන් දිවලන් සාපේ පවත්වනවා. අන්න ඒ වගේ. කාය දහනකේ නියුට්‍රෝන. ඔව් කාය දහනකේ. ඉතින් ඔය තුනේ සංකල්පනේ තමයි. ඒ ක්‍රියාත්මක වෙන්නේ. භාව දශකේ හැම වෙලෙම ක්‍රියාත්මක වෙනවා. ඒ භවට අනුව. වතු දශකේ තැන්පත් වෙලා තියෙනවා. මේ පරමාණු අර න්‍යක්තික බලය ලබන්නේ ওই විදිහට. ඒ දශක දුන්නා. මේ භාව දශකේ කියනකොට අර චුද්දාස්තකේ 8යි. අර පරිවෘත්තයේ පරිභ්‍රමණය දෙකයි. ඒක ඔක්කොම තියෙන්නේ එහෙමයි. ඒ අර තුනේම තියෙන්නේ. තුනේම ඉන්නේ. වෙච්ච සත්‍යාවන්ට මුල. ඕපවාදික වෙන අයට මෞගිතේ යන අයට අරදිගේ ආරම්භය. දැන් ඔතේ ඔය යන්නේ මෞගිතේ යන එක නෙමෙයි උපපති අවස්ථාව. අභිසන්දි අවස්ථාව. දැන් ඔතනින් ගිහිලා ඉතින් ඊට පස්සේ මේ චිත්තද රූප හටගැනීමට පටන් ගන්නවානේ. ඒ භ්‍රමණ චක්‍රයට අහු වුණාම ඒකෙදි එතන නැති වෙන්නේ. අර චිත්ත රූප වශයෙන් අපි අරගත්ත ගති ලක්ෂණේ. දැන් අපි දැන් මෙතන ඉන්නකොට හරමක් ඇදලා ඉන්නවා කමිටක් ඇදලා ඉන්නවා මට වයස අවුරුදු 65 70යි දැන් ඉතින් මගේ හැටි මෙහෙමයි මගේ අතපය රැලි වැල්ලා ඔය ආදි වශයෙන් තියෙන මානසිකත්වයක් තියෙනවානේ ඒ මානසිකත්වයක් තුළ යන්න බෑ ගැබට ඒ නිසා ඒ මානසිකත්වේ දුරු වෙන්න ඕනේ අර ග්‍රමණ චක්‍රයට අවු වුණාම අන්නර ගැලවිලා ඊට පස්සේ ඉතුරු වෙන්නේ අර ගන්ධබ්බ රූපේ ගන්ධබ්බයේ ස්වභාවය ඒකට රූපී ආකාරයවත් මනස මතක නැහැ. අන්න එතකොට අරක සියුම් වෙලා සියුම් වෙලා. ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤවඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියන විදිහට වත් වෙනවා. ඔක්කාන්ති වෙන මොහොතේදී මේ නාම රූපය කියන්නේ තමන්ගේ ශරීරයේ සම්බන්ධය රැතිවිච්ච කොටසයි. ගැඹ තුල තිබිච්ච අර මේ කලලයේ හැදෙන්න අවශ්‍ය කියන කොටසයි. අන්‍යෝන්‍ය වශයෙන් සහජාතව පත්‍ය වෙනවා. එහෙනම් දෙක එක සමාන වෙනකම් මේ දෙක සංසන්දිනේ වේවි පුරා වෙනවා. ගැළපෙන තත්ත්වයක් තමයි සම්බන්ධ වෙන්නේ. සාජාත ප්‍රත්‍ය. ඒ උක්කාන්ති අවස්ථාව. පටිසන්ධික්කනේ විපාක අභ්‍යා කතාන කටත්තාදු වන කම්මපත්‍යන පත්‍ය. පටිසන්ධි මොහොත තමයි කාය දසක භාව දසක වර්ධ දසක කියන පරමාණු. ඔක විපාක අව්‍යාකෘතයි. ඒ කියන්නේ කර්මජ වශයෙන් හටගන්න විපාක හටගන්න. කටත්තාජ රූපාණ කියන කර්මජ රූපේ. කර්මජ රූපේ සහ ඒකට අවශ්‍ය කරන්නා වූ මානසිකත්වය. සකස් වෙලා. අන්න ඒක තමයි කර්ම ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඉතින් ඒක විපාක ප්‍රත්‍යය. කර්ම ප්‍රත්‍යය. ඒක ප්‍රත්‍ය කීමෙන් සම්බන්ධ වෙනවා. ඒ ප්‍රත්‍ය එකතු වීමෙන් තමයි පටිසන්ධි මොහොතේ හටගන්නේ. පටිසන්ධි මොහොත බඩතනයි. පටිසන්ධි මොහොත කොතනයි චුත වෙන්නේ? අන්තිම චිත්ත වීති අවස්ථාවක් ඒක. ඊතර පටන් සංජාති අවස්ථාව. ಜಾති සංජාති. අන් සංජාතිකය තමයි ගන්ධබ්බය කියලා කියන්නේ. එයා තමයි ඔක්කන්තිය කියන්නේ. ගැවකට. අවිනිබ්බති කියන්නේ ගැබ ඇතුලේ ක්‍රියාත්මක වෙනකන් දරුවා වැඩෙනවා. කන්දානම් පාදුභාව කියන්නේ මේ මස්ලේ සහිත කය සහිත ස්කන්ධ පහළ වෙනවා. ඊට පස්සේ බිහි වුණාට පස්සේ ආයතන ප්‍රතිලාභී වෙනවා. හැට රූපේ කන්ට ශබ්දය ආශ්‍රයෙන් ලබනවා. අයමුජ්ජති වික්‍රේ ಜಾති මේකට ලෝක සම්පති ಜಾතිය කියනවා. මේ ලෝක සම්පති ಜಾතිය හට ගන්නකොට අපි දකින්නේ කන්දානම් පාදුභාව ආයතනනම් ප්‍රතිලාභ ඔච්චරයි දකින්නේ. අපි ජාති දකින්නේ නැහැ, සංජාති දකින්නේ නැහැ, ඔක්කාන්ති දකින්නේ නැහැ, අවිනිබ්බති දකින්නේ නැහැ. ඒක ඔක්කොම ද්වයාසතර වෙන්නේ ඔක්කාන්ති වෙන එක වෙන්නේ. ඒ ටික දකින්න පුළුවන්. ජාති සංජාති දකින්න බුදුරණන් හතිගේ බුදු ඇසට ඕන. ඒක අනාවරණ ඥානය. ඒක ඒත් වෙන්නේ අනික රහතන් වහන්සේ එකක් වෙන්නේ. කර්මජ රූපේ. ඒ තරම් සියෝ. උතරතන ඔතන ජාති කිව්වහම දැන් පටිච්චසමුප්පාදයෙන් ගන්න ජාතියක් තියෙනවා. ඔව්. ඒක කරගෙන ජාති සංජාත විදිප්පති කල්ලාන බව ආයතන පටලාවෝ කියලා ආයේ හදනවා උප්පත්ති જાතියක් හදනවා. ඔව්. දැන් එතන කියන්නේ මේ මනුස්ස මනුස්සයෙගේ උප්පත්තිය කියන්නේ ඕනම දෙයක ඕනම දෙයක ඕන මක්ලේසයික සතෙකුගේ උප්පත්තිය. අර එකතරා දැන් මේ ජාති විග්‍රහ කළ මහා සංඝස්ස සූත්‍රය කියලා දැන් ජාති ධම්ම මොනවද? ඔව්. ජාති ධම්ම වලට විස්තර කරනවා නෝන මහත්ය ගේදුර ඉඳ කරා යානවාන රණු දිදී මුතුන. ඒවා තව වෙනවා. අන්න රණු දිදී මුතුනකුත් ජාති ධර්ම. ඔව්. එතන ಜಾති කරත් ඒ ඕකමනේ. ඔව් දැන් ಜಾති ධර්ම වලදී අපි දැනගන්න ඕනේ. භවපත්‍ය ಜಾති කියන්නේ මොකද්ද? උපාදාන පත්‍ය භව භවපත්‍ය ಜಾති කියනකොට ಜಾති වලින් මේ කියන්නේ මොන ಜಾතියද කියලා. ඒක ප්‍රභේදයි. දැන් ඔවා එක වචනයක විවිධ අර්ථ තියෙනවා. දැන් අපි හිතන්නකො මෙහෙම දෙයක්. හොඳ වඩක් කකපලා කියවලා මෙන්න. දැන් ඊළඟ සැරේ වකුලන්න කියලා කියනවා. පුතේ කිහිම හොඳ වටක් ටික කපානවනේ උයන්ද අම්මා කියනවා දෙන්නගේ හොඳ වණ්ඩක් දැන් ඉතින් ඔක තේරුම් ගන්න බැරි එකක් ගිහලා ඉතින් හොඳ වණ්ඩක් කියන එක හයිනවා ඉතින් මොට්ටේ ගිහලා ඉතින් තාත්තා කිව්වේ කාලා හොඳ වණ්ඩක් කපනවා වැළුවා මොනවාද හොඳ වණ්ඩක් අර මෝර් ලයිෆ් ගිහලා ඉතින් දැන් බේලේ දෙනිය කපනවා ආ හොඳ වණ්ඩක් කියන්නේ ඔවයි අමනේ පුතේ ගිහින් හොඳ වණ්ඩක් ටික කපනවා වරි උයන්ද ඌතරව කපලා වුණා අපි ඉතින් ඒක හොඳ වණ්ඩක් කියන වචනේ කිව්වද උයන්ඩ ගන්න හොඳ වන්නක් කවනවාද? හිතවන්න ගන්න හොඳ වන්නක් කවනවාද? වචනේ නෙවෙයි ගන්න අර්ථයෙන්. ඒ අර්ථය සංකෝපී දිස ගන්න ඕනේ. නිරුක්ති පරිසම්පදා ඥානෙ නැත්නම් ආයෙත් කාගේ යෝ නිරුක්තින් ඥානාති ඥානාති විදකට්ඨය. වදේ වදේ විකංකේ වනේ යන්න ගජෝ වී කියන. නිරුක්ති දකින්නද මුළු ත්‍රිවිධකේ පාඩම් තිබුණා දැනගත්තා. පදින් පදේ සැකහැරලා විග්‍රහ කරන්න කිව්වා. අන්දාලිය කැලේ හිටිනවා වගේ. හැපෙන්නේ. ඉතින් ඒක ඔතන ಜಾති කියන්නේ මොනවද? දැන් නාම රූප කියන්නේ මොනවද? විඥාන පත්‍ය නාම රූපන් කියේ මොකක්ද? එහෙනම් නාමය රූපය එකිනෙක අත්හරින්න බැරි නාම රූපේ මොකක්ද? වේදනා සංඥා සංකාර නාම අටවිධ රූප කියන්නේ සතර මහා භූත සහ උපාදාය රූප රූප ඒක නාම රූපය. කිව්ව නමට කියනවා නාම කියලා. ධම්මින් හඳුන්වපු සතර මහා භූතයන් හටගත් එකට කියනවා රූප කියලා. ඒ තව එකක්. තව නාම රූපයක්. නම්මිතාවයක් තියෙන යමක් හටගත්තේ ඒකට අනුව හැඩ හැඩ ගහිච්ච එකක් තියෙනවා දවුවක් පුළුවන් අන්න අයින් කරන්න බැරි නාම රූපේ එකක් අයින් නම්මිතාවය අයින් කරොත් රූපේ ඉවරයි නම්මිතාවයේ කලගෙඩියක් හැදුවා දැන් කලගෙඩිය නම්මිතාවය අයින් කළොත් කලගෙඩිය කලගෙඩිය විදුණා අන්න රූපයෙන් නාමය අයින් කරන්න බැහැ ඇති වෙන්නේ දැන් ඔය කියන එක තෝරා ගන්න බැරුව වේදනා සංඥා සංකාර නාම හතර මහා භූත සහ එකකින් හටගත් උපාදාය රූප රූප. ඕක වෙන් කරන්න බෑ කිව්වොත්. ඕක එච්චර වැඩක් තමයි මේ සයිලන්ට් කලක් තවන ඒ වෙන වෙන වෙනවා. නාමයේ රූපේ. මලකන රූප. කො වේදනා සංඥා සංකාරයේදී මේ නාමයේ රූපේ වෙන් කරන්න බෑ කිව්ව ගැලපෙනවා. පියහන මරුවා. මරණත් එක්කම නාමින රූපෙනදී නිදුරිලා. නාමයේ රූපේ වෙන් කරන්න බැහැ කියන කොතෙන්ද ගත්තත් වේදනා සංඥා සංකාරය රූපය වෙන් කරන්න බැහැ කියොත් හරිද? අන්න ඒක තමයි කියන්නේ හැපිච්ච තැන. අන්දලියවා. මේ ඕක තෝරා ගන්න ඕනේ. නාම රූප අපේ අපේ තිබුණු හෙලා අටුවාව විග්‍රහ කරපු අද ගුරුන් රටේ තියෙනවා ටිකක්. ගුරුන් රටේ නාම රූප හොයාගෙන හය ආකාරකින් විග්‍රහ කරලා තියෙනවා කියලා. පත්තාන මහා ප්‍රකරණ සම්දී හේතුකාණ ඡන්දේ වල හාමුදුරු ලිව්ව විග්‍රහය තියෙනවා. ඒක මහා ගැඹුරු පොතක්. මෙහි නැති ඒවා තවත් ගුරු විචිවිල ඒ ඔක්කොම පරිශන කරලා. ඒ දින ගුරු පොතේ දින අටුව ආවේ. නාවරුව මෙහෙ විග්‍රහ කරලා තියෙනවා කියලා. ඔහොම හය ආකාරයක් පොතේ තියෙනවා මට මතකයි. ඉතින් ඒවා තේරුම් ගන්න නැතුව විඥාන වචන නාවරුවන් කියන එක තෝරගන්නත් බැහැ. විඥාන කිව්වහම විවිධයි. නෝ සංකාර පත්‍ය විඥාන කියන්නේ වරහන් ඇතුළේ ප්‍රතිසන්දි කියලා දානවා. ප්‍රතිසන්දි ඉතර විඥාන. ඒ චක්කු විඥාන, සෝත විඥාන ඒවා මොනවද? සත්ත කතම සංකාර පත්‍ය විඥාන. මේ සංකාර පත්‍ය විඥානේ නා කියන්නේ මොනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන, අයං උච්ච සංකාර පත්‍ය විඥාන. දැන් මේකට කොහොමද සම්බන්ධ කරන්නේ? පටිසන්ධි කියන කතාව. මේ පරිච්ඡහමපාදී කියුවම එකක් නෙමෙයි. මේ ප්‍රවෘත්ති වශයෙන් මොහොතක් මොහොතක් යන පරිසම්පේ මේ පරිච්ඡහමපාද. ඉතින් ඒතර කාල සීමාව තුළ මිනිහෙගේ පරිවර්තනය පරිච්ඡහමපාදයෙන් පෙන්වන්න පුළුවන්. මේ අධ්‍යයනයේ කරන ලද යම් කිසි පාප කර්මයක් හෝ පුණ්‍ය කර්මයක් සුචරිතය දුස්චරිතයක් අනු ඊළඟ අධ්‍යයනයේ තියෙනා ජාති කතා වෙනස් වීම. ඕකත් පරිච්ඡහමපාදයෙන් පෙන්වන්න පුළුවන් විශාල කොටස. කෙටි කරලා පෙන්වන්න පුළුවන් විශාල කරලා පෙන්වන්න පුළුවන් මහා සාගරේ වාගේ. මේ මහා සාගරේ වල පරිච්ඡම්පාදේ එක කැලලා කරන් ඕක විතරයි පරිච්ඡම්පාදේ හරියි. ඒකකින් පරිච්ඡම්පාදේ සියලු ධර්ම විග්‍රහ වෙලා තියෙනවා. ඇස සංකතයි පරිච්ඡම්පන්නයි. රූපේ සංකතයි පරිච්ඡම්පන්නයි. කන සංකතයි පරිච්ඡම්පන්නයි. ශබ්දය සංකතයි පරිච්ඡම්පන්නයි. මේ හැම එකක්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පරිච්ඡම්පන්නයි. සංකතයි. කන්දට කියන්නේ සකස් වෙච්ච. පටිච්චසම්පන්න කියන්නේ පටිච්චසම්පාද ක්‍රියාවලියට අනුව හේතුඵල ක්‍රියාවලියක් තියෙනවා. ඒතර ඒවා අජීවී වස්තු. අසකාරී දිවනාසයේ ශරීරය හරි මනසයි දෙක. ඒකම සජීවී. ඉතින් සජීවී වලට විතරද මේ පටිච්චසම්පාද තියෙන්නේ. රූප හතරතරදී ස්පර්ශ සජීවී. ඒවර තියෙනවා. නම් මුළු ලෝකෙම සංකතයෙන් පටිච්චසම්පන්නයි. මේ ලෝකිකෙම සජීවී අජීවී කියන්නේ. සත්‍ය බුද්ධල ජව්‍ය වස්තු. ඔය විද්‍යාව පිටන්නේ ඔය හතරක. ලෝකෙ ඔක්කොම. මේ සත්ව කියනවා පුද්ගල කියනවා. ඇයි සත්ව කිව්වේ ඇයි පුද්ගල කිව්වේ? ද්‍රව්‍ය කියනවා වස්තු කියනවා. ඇයි ද්‍රව්‍ය කිව්වේ ඇයි වස්තු කිව්වේ? දැන් මේක දකින්න. පංචස්කන්ධයන් කෙරෙහි ඇලුම් සහගතව යම්කිසි අදහස ආකාරයෙන් ගන්නවාද? ඒ සත්ව. ඇලුම් අත්හැරියට පස්සේ ඉතුරු වෙන්නේ පුද්ගල. එහෙනම් පුද්ගල වෙන්නේ අටවිල පුද්ගලයා. ඒහ භගවතු ශා วก සංඝය. එතනයි පුද්ගල. අනිත් ලෝකින් නෑ කොහොම සත්ව. යම් කිසි දෙයක් කෙරෙහි මගේ කියන බැඳීමෙන් අල්ලගත්තාද? ඒ වස්තු. අනික ධාර්මී. මගේ වස්තුව කියලා කෙනෙකුට කියනවා. ආදරේට අනේ මගේ දරුවේ කියනවා. ඒක කතාවක් නෑ. අනේ මගේ වස්තුව. දේපොළොට කියන්නේ එහෙම අල්ලගත් එකට. මේ මගේ වස්තුව. භාර්යාවට හෝ සාහිපුරයා සාහිපුරයා භාර්යාවට සමහරලාට. මේ මගේ වස්තුව කියන්න පුළුවන්. වස්තු සංනාවෙන්. ඔව්. එතකොට මේ මගේ වස්තුව දරුවාට කියන්න පුළුවන්. දරුවාගේ ලොකු වස්තුවක් කියලා. මේ ඔය විදිහට ද්‍රව්‍ය කියන්නේ නැහැ. සංකීර්ණ වලටත් මේ වගේ වස්තුව කියනවා. සංකීර්ණ ද්‍රව්‍ය කියලා අයින් කරන්නේ නැහැ. සාධාරණ වහතේ නම් ඔය ද්‍රව්‍ය. එයාට වස්තුව නෙමෙයි. එයා ඉන්නේ ද්‍රව්‍ය වල. පුද්ගලත්වේ. සත්ව සහ වස්තු වල නෑ. ලෝකේ සරිසරන අවිද්‍යාවෙන් සරිසර කියලා ඉන්නේ සත්ව සහ වස්තු වල. ඒක අත්තරදාපු රහතන් වහන්සේ පුද්ගල සහ ද්‍රව්‍ය වල. මේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු විදා ගන්න දන්නේ මොකද කිව්වේ කියලා. මොකද නිරුක්ති දන්නේ නැති නිසා. පොතකක් නැති නිසා. ඔබ හොරා ගන්නද? නිකන් ඉතින් පාරම්පරික වචන ටික කියනවා. ලෝකේ තියෙන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා. වහරි ගැඹුරු දැන් අද්‍රව්‍ය දෙයක් තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. අද්‍රව්‍ය එකක්. ඔව්. පටිච්චසමුප්පාද කැමැත්ත බලනවා සමාන උපසාදනවා කියන එක. ඔව්. අපි ළඟ කෝපයක් කරන්නේ කෝපෙ පටිච්චසමුප්පාදයි. මේකේ අර්ථය කොහොමද දැන් ඔය කෝපය හදන්න හේතුවක් තියනවා නේද? බැලුවොත් තියෙනවා. යම් ප්‍රයෝජනයක් ඕකෙන් ගන්න බැරි දෙයක් නම් යම් කෙනෙක් ඔක මිනිහෙන් ආරම්භ කරනවා. කරන්නේ නැහැ. ඒ යමක් ප්‍රයෝජනවත් නිසා ඒ ප්‍රයෝජනේ ඔගොල්ලෝ වැදගත් නිසා. ඒ වැදගත් නිසා මේ ඔගොල්ලෝ නිවදාන ආරම්භ කළේ. දැන් නිෂ්පාදනය කරනකොටම කැමැත්තෙන් බැඳිලා ඊට සමාන උපදක් මේ හැදුවේ. යා හටිච්ච සම උපන්න නේද? ඒක ගැටලුවකට පරිසම්පාදනය අංග 12 කින් විස්තර කරනවා විද්‍යාපත්‍ය අංග අංගපත්‍ය විද්‍යාන කරන එක චක්‍රය ගැන විස්තර කරනවා. ඔව්. ඊළඟට කතා කරනවා ජාති සංජාත අභිධිකද ගන්ධනවල ආයතන පඩව ආදිස්සුරිච්ච ජාති කියලා වෙනුම් වෙනවා. ඉතින් දෙකක් තියෙනවා. ඔව් ඉතින් මේ වෙන වෙනම දැන් අපි කරන මේ කෝප්පේ හැදෙන එකට ඔය දෙක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කෙනෙක්ගේ සිතේ හට ගන්නවා ඉතින්ලා. දැන් ඔය කියන චක්‍රයට අනුකූලව ඉදම් පච්චේතා පටිච්චසමුපාදය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් දිගන්නේ ඒ ද්‍රව්‍යයන් සමග සම්බන්ධතාවයේ ඊළඟ කොටස. කොහොමද මේක නෙමෙයි වෙන්නේ? ඒක එහි හයන්නේ. එතන හේතු වලින් දකින්න. අන්න ඒකයි. මේක කුමක් ප්‍රත්‍ය කරේනේ උපදුණා. දැන් කුමකින්ද මේක හටගත්තේ? දැන් වේදනාවක් හටගත්ත ගම. රසවත්ය වේදනා ඉතර ඉතරයි ගන්න. කොමන ස්පර්ශයෙන් මේ වේදනාව හටගන්නේ? කායික වේදනාව නම් කායික ස්පර්ශය. ඒ කායික සැප වේදනාවක් නම් ආවේ. කායික සුඛ ස්පර්ශය. කායික දුක් වේදනාවක් නම් ආවේ. කායික දුක් ස්පර්ශය. කායික උපේක්ෂා වේදනාවක් නම් කායික උපේක්ෂා ස්පර්ශය. ඉතින් හිතන බලන්න. අදෞරේක අදමේ කෝපෙට අර චක්‍ර දෙක ක්‍රියාත්මක කොතනද කියන්නේ? ප්‍රායෝගික තමයි ජීවිතය. දැන් දැන් ඕටි අර ගත්තා කෝපේ නිර්මාණය වෙලා අවසාන වෙනකොට ඒක ජාතිය නිවේදේලා ඉවරයි. එතන මේකේ හට ගන්නකොට ওই කෝපේ මූලද්‍රව්‍යයක් තියෙනවා. ඉතින්ලා කෝපේ හට ගන්න අවදී ප්ලාස්ටික් වල මූලද්‍රව්‍යය. ඒතකොට ඒ ආරම්භය තමයි ජාති. මූලද්‍රව්‍ය එකතු කරනවා. සංජාති. ඊට පස්සේ ඒක අවශ්‍ය අවශ්‍ය බ්ලොක් එකට දානවා. ඔක්කන්. තේරුණාද? ඒකේ නිස්පාදනය වෙන අවිනිබ්බති. ඉතින් ස්කන්ධය සහිත ගණිවාලයට ඒක සකස් වෙන කන්දානම් පාතු බව. දැන් ආයතනේ පහළටම පරිවර්තන කරනවා. ආයතනාන් පස්ලාව. ඒකත් ජාතියක්. මේ ඔබත් ඒක අතර මේකට අර අවිද්‍යාපච්ච සංඛාරා කියලා එහෙම ගත්තා බෑ මනසේ වැඩෙනවනේ. අන්න ඒකයි කියන්නේ. මේ මනසේ වැඩලා අපි කෝපජාතයක් මනසේ හදාගන්නවනේ. අන්න ඒකයි කියන්නේ. ඒක මූලික කරලා අතන ප්‍රායෝගිකව නාම රූපේ දෙකට බෙදෙනවා කියන්නේ. අත දෙක බෙදෙන්නේ. අභ්‍යන්තර නාම රූප බාහිර නාම රූප. ඕක නැගෙන්න හේතුව අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන කියලා ආව එක තමයි පටන් ගන්න. විඥානකට හේවිච්ච කෙනේ නාම රූපෙන් ආවේ. ඉතින් චක්‍රේ රහුවලා නේද? කොහෙන් ගියා? ඒතර අවිද්‍යාව පත්‍ය සංඛාරය ගැන තමයි දැන් අවිද්‍යාව පත්‍යන මේ වගේ අපි මේක භෞතිකව හැදෙනවානේ. ඔව්. හැදෙන්න කලින් එක මනෝ දැන් මේක හදලා කියලානේ මනසේ හදාගන්න ඉස්සෙල්ලා. ඉතින් ඒකනේ මනෝපූපංගම තමයි මනෝසිතා මනෝමය. අනේ ඒතර මනෝ අවිද්‍යාව පත්‍ය සංඛාරයකට අවිද්‍යාව මේක හදන්න කියන ඒ අදහස ගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරය. සංඛාරය අනේ ඒකනේ. ඒකලා විඤ්ඤාණය යනවා මේ වගේ එකක් මෙහෙම මේ ඔව්. අපි ගත්තා විඤ්ඤාණය. ඔව්. ඊට පස්සේ ඒකේ නම්ිතාවි තමයි නාම රූපීර වැස්සේ. දැන් අභ්‍යන්තරික නම් ශරීර නාම රූප අභ්‍යන්තර නාම රූප මේක බාහිර නාම රූප. ඉතින් ඉතින් ටිකක් මුලාවේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සත්‍ය සම්බන්ධයත් එක්කලා. ඒක තමයි කිව්වේ මනෝ කුබ්බංගවා ධම්මා මනෝ සිත මනෝ ජවා කියන වචනේ. පස්ලිය පොතේ මනෝ මයා කියන්නේ. අර්ථ සංග්‍රහය. පෙළපොතේ තියෙන මනෝ ජවා. මනසේ ජවය. ඒක ඊට වඩා ගැළපෙනවා. මනෝ මේ වෙන්නේ හැදුනට පස්සේ. ඔතනින් ජවයේ පටන් ගන්න එක. ශක්තිය පටන් ගැනීම. මනස හේතයි මනසේ ජවයේ මේ පටන් වැඩි පටන් ගන්න. ඒකට මනෝමයා කියන පස්සේ පොත් වලට දාලා තියෙනවා. මනසේ නිර්මාණ කියන. මුල මුල දාවේ 108 හැදෙන්නේ අවිද්‍යාවෙන් බලන්න. එතනින්මයි. එතනින්මයි. එතනින් ආරම්භයේදී පටන් ගන්න. අල්ලාහ් කියන්නේ මනසේ යවේ තමයි ආරම්භ කරන්නේ. යව කියන්නේ ශක්තිය. මනසේ නැගුණු ශක්තිය. ඒ භව කිවිද ඕකනේ. ශක්ති විදිහේ. කර්ම භව, උපපති භව. කර්ම භව කියන්නේ ගොඩනගන කර්ම ශක්තිය. උපපති භව කියන්නේ උපපති හේතු වෙන විදිහ ජන කර්මයක් කියලා ඒකට ක්‍රියාත්මක කරනවා. පරිසම්පාදක නෑ එකතනක දැන් අපි අවිද්‍යාවෙන් උපාදාන වෙනවා අවිද්‍යාවෙන් තණ්හා වෙනවා අවිද්‍යාවෙන් සලආයත වෙනවා මේව මහ මේ මේ මේ ජාලයක් මේක මහ ජාලයක් ඔක බැලුවොත් එහෙම කියන්න බෑ දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අපි අවිද්‍යාව එකක් යනවා ඊට පස්සේ අවිද්‍යාව පත්‍ය සංඛාර ඒක මුල් කරගෙන සංඛාරික හටගත් අවිද්‍යාව මුල් කරගෙන ආයිචාට යන අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප අවිද්‍යාව මුල් කරගත පරිදහම් පාඩන ඊට පස්සේ අවයකක් යනවා සංඛාරපත්‍ය අවිද්‍යාව. සංඛාරපත්‍යෙන් අවිද්‍යාව වෙනවා. ඒකෙන් පටන් සංඛාරමුඛයෙන් පරිත්‍යාග පාඨක්‍රිය කාර්යය. විඥානපත්‍ය අවිද්‍යාව. විඥාණයෙන් අවිද්‍යාව හැකෙන්නේ. ආයි චක්‍රයක් යනවා විඥාණය මුල් කරගෙන. නාම රූපපත්‍ය අවිද්‍යාව. ඒකෙන් චක්‍රයක් යනවා ආයි නාම රූප මුල් කරගෙන. සලආයතනපත්‍ය අවිද්‍යාව. සලආයතනපත්‍යෙන් අවිද්‍යාව ගොඩනගලා ආයි සලආයතන මුල්කෙන් පරිත්‍යාග පාඨක්‍රිය කරනවා. පස්සපත්‍ය අවිද්‍යාව. ස්පර්ශයෙන් මුල් කරගෙන අවිද්‍යාව පහළ වෙලා. ස්පර්ශයෙන් මුල් කරගත්ත චක්‍රයක් යනවා. වේදනා පත්‍ය අවිද්‍ය. වේදනා අමුරු කියන චක්‍රයක් හැදිලා. වේදනාව අරමුණු කරගෙන ආයි පටිච්චසමුප්පාද චක්‍රයක් යනවා. තණ්හා පත්‍ය අවිද්‍යාව. තණ්හා අමුරු කරගෙන අවිද්‍යාවෙන් ආයි චක්‍රයක් යනවා. උපාදාන පත්‍ය අවිද්‍යාව. උපාදානයේ මුල් කොට චක්‍රයක් දිලා ආයි යනවා. ඔය ඔක්කොම ඉන්න උපාදාන පත්‍ය බව වාපත්‍ය જાති කියන පත් වෙනවා. භව જાති දෙකේ අවිද්‍යාව කොට නගන්නේ. උපාදානය අර අඤ්ඤමඤ්ඤ පටිච්චසමුප්පාද වගේ එක විශේෂ නමක් තියෙනවා. ඒකෙත් හතරම තියෙනවා. හේතුපත්‍ය මේ ඒ වගේම සංකේතාඥය වන්නේ. ওই චක්‍ර හතර. හතර ආකාරයේ විද්‍යාත්මකයා තමයි ওই හැම එකක්ම යන්නේ. එයා එක වාක්‍යයක් ගත්තාම අවිද්‍ය මේ පටිච්චසමුපාද ලක්ෂ ගානක් තියෙනවා. ඉතින් අපිට නිගමනය කරන්න බෑ මේ එකක් ටිකක් අරින්න වෙන වෙනවට. ඒ තමයි පටිච්චසමුපාද කියන්නේ දෙල්ලමක් නෙමෙයි මහා සාගරයට බැසවායි කියලා. මේක රටාව තමයි තෝරගන්නේ. රටාව තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඔය තේරම එක සැරේට වෙනස් වන්න. ඔව් ඒක එක මොහොතක එක එක මොහොතක එකයි. ඔච්චර වේගෙන් ගියා. අදි වේගවත් ක්‍රියාවලිය නිසා මේ මොහොත අපිට තෝරා ගන්න බැහැ. ඇයි පිය ගන්න මොහොත කිව්වා? කෝටි ගණන් ගිහිල්ලා. නම් එක මොහොත අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට සංඛාර පත්‍ය විඥාන කියනකොට ඒකෙන් හරියට චක්කු විඥානයක් නා. ඒ අනිත් විඥාන එකක්වත් නෑ. ඒ මාත්‍රේ විතරයි. හැබැයි මේක තෝරා ගන්න බැහැ අදි වේගවත්. සර්වඥ ගෝචර ධර්මයක් කියුවේ ඒකනේ. අපිට තියෙන න්‍යාය ධර්මයේ කිව්වට පස්සේ න්‍යාය ධර්මයන්ව අපිට අවශ්‍ය දේ ගන්න විතරයි. මුළු පටිච්චසමුප්පාද තෝරන් ගියොත් එහෙම මේ 21 වෙන්න පුළුවන්. කියන උමත් එකේ කියන. මේ රටාව තෝරගන්න. මේ න්‍යාය ධර්මයේ තෝරාගෙන හේතුඵල සහිතයි මේ ලෝකෙ ඔක්කොම. දැන් හේතුවකින් හටගන්න ක්‍රමයක් නෑ. අවිද්‍යාව මුල් කරගෙන විහපු තීරණ නෑ. අවිද්‍යාව දුරු කරොත් මේ ඔක්කොම නිදහස්. කෝටිතිය ප්‍රකෝටියක් වෙනවා අපිට කමන්නේ. ඔක්කොම නිදහස්. අවිද්‍යාව විතරයි ඉවරයි. මේ පිට කරන්නේ අපරාධ මෙහෙම 10ක් අංග මේ 10ක් තියෙනවා මේ පැත්තට අවිත් මේ පංචෝපාදාංග 11 වලින් ඉුවා මේ පැත්තට 11 වලින් ඉුවා මේ එක එක හැම සම්බන්ධයක් ක්‍රියාත්මක වෙනවා නේ එනවනේ කියන එක මේ ඒක බුදු ආකාර ජාක්‍ය වෙලා චිත්ත විදී චිත්ත විදිහට මේ අතර ගහගෙන ගහගෙන ගියානේ ක්‍රියාත්මක වෙන්නේ මේ අතර එකතු කරන එක අනේ දැන් වොතවන සිත් වීලිය වහන්න චිත්ත විදී කෝටියක් මෙහෙම ගියානා පොතවල හි කෝටියක් මෙහෙම ඇඳෙනවා. ආවර්ජන හි කෝටියක් ඇඳෙනවා. සම්පරිච්ඡන කෝටිය, සංකීර්ණ කෝටිය, පොතවන කෝටිය, ජවන, පළවෙනි ජවන කෝටිය, දෙවෙනි ජවන කෝටිය. ඔහොම තමයි යන්නේ කෝටියකට. මේ අතර තමයි එකතු වෙන්නේ. අනික අතර හැදෙන්නේ. මහා ගැඹුරු පැත්තක් හිතගෙන ඔය විග්‍රහ කරන්න ගියාම මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ මොකද? මොනවද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගන්න තියෙන්නේ? අපේ පණිවිඩේ ඉන්න හොඳයි. බුදුරණන් හතේගේ දේශනා මොනවට පිටද? ඒ අනුව ඉග්නොට් කියන්නේ මොනවා කියලාද විද්‍යාඥයෙක්ගේ නම කියන්නේ වටින මොනවද තියෙන්නේ? අර කම්පියුටරේ data processing එකයි ප්‍රශ්නේ. දැන් ස්වාමිනාත් සම්මා දැක්කන. ඔව්. දැක්ක හැටි ඕක සත්‍යල ඔක්කොම වෙනස් වෙන්න බෑ. වෙනස් වෙනවා. සං කියන එකදී මිදිය යුත්තේ මොකක් නිසා කියලා දැක්කන. ඔක්කොම ඉවරයි. ඔක්කොම සංනේ. අන්නේ පරිත්‍යාගපාද කෝටි ගුණෙන් සං. ඒකෙන් මිදුණා. පරිත්‍යාගපාද චක්‍රයෙන් මිදුණා. දුකෙන් මිදුණා. ලෝකෙන් මිදුණා. දැන විහිටියන් නැත. අත්ංගොළු මිදිටියම ඉවර සම්මා වුණා. ආරමණික භාවනාවේ ඒක ආරමණික භාවනාවේ ඔව් සංසාර දේවල් කියලා ඔව් ආරුණගෙන් සත්‍යය සාරය කියලා හිතාගෙන දුක් විඳනවා කියන්නේ අන්න ඒකයි දැන් සංසාර රෝගේ සංසාරගේ සාරයින්ද නෙමෙයි දෘෂ්ටියෙන් හිතාන්නේ සාරයි කියලා ඒක මහා දුක් ගොඩා ඒ සාරා කියන තයින් දුක් වලින් මිදේ වගේ නික අදහස්. සංසාරා කියන මහා රෝගයක්. සංසාර රෝගය කිව්වේ ඒකට. ඒකෙන් මිදේවා. සාරත්වයක් අපි හිතට ගන්නෑ. දෘෂ්ටියෙන් අරගන්නේ සාරයි කියලා. ඒකමයි රෝගය, ඒකමයි බය, ඒකමයි දින්න, ඒකමයි දාහය. ඒකෙන් මිදේ වාගේ අදහස ගන්න. ඒ සංකේතයකට හොඳම අර්ථකථනය මොකක්ද? සංකේතය මොකක්ද කියලා. ඔව්. දැන් සංකේතනකොට ඔය සයන්යෙන් වෙන්නන්නේ ශබ්ද අර්ථයක් වෙන්නනවා. අක්ෂර ශබ්දේ. දැන් යමක් ආරම්භ වීම වාතයේ මුල් කරගෙන පටන් ගන්නවා. සෝ කියන හඬක් අපි වාතයේදී තියෙනවා. සෝසෝ හනේ වාතය හමනවා කියලා. අන්න ගති හඳ. ඒ සර් කියන එකෙන් හැදෙන අන් කියන්නේ ඒ මුල් කරගෙන හැදෙනා වූ ආහාරය. ස අන් තමයි සන් තමයි සං කියන්නේ. සං සං ওই දෙකම එක වචනේ බිඳුව වෙනකොට අන්න අයන් අපි වැටෙනවා. ස කියන එකෙන් ස තව දෙයක් කියනවා. තමා අං කියන අංග. එන තමයි කොටස්. ඒවා සම්. ලෝකේ හැම කොටසක්ම මමත්වයේ කොටස්. මම මගේ කියන එකයි තියෙන්නේ. මම කියන එකෙත් නැහැ මගේ කියන එකෙත් අංශ මාත්‍රයක් වන්නේ නැහැ. ලෝකේ හිමික හටගන්න බෑ කොතනකවත්. මූල ද්‍රව්‍ය හටගන්න බෑ. ඒ නිසා තමයි සුව කියන එකට අංගයක් වෙච්චා තමයි මේ 108ක් උස්නා. ප්‍රවේද උට කියාට. මූල ධාතු එක කියා හැදුවේ ඒකයි. ඊගේ හැර ලෝකෙ මොකුත් නැහැ. කොහෙ ගිහින් බැලුවත් ඔය ටික තියෙනවා. හතර ගියා කිව්වත් අගහර ලෝකෙ ගියා කිව්වත් ඔය කියන්නේ ආය මූල ධර්ම තමයි හම්බ වෙන්නේ. 아무තු මූල ධර්ම මූල ධර්මයක් හොයාගන්න බැහැ. උපාදාන කන්දේ තිබුණ තමයි ප්‍රත්‍ය වෙන්නේ. දැන් විඥානය කියන්නේ එකක්. අවිද්‍යාව සහගත විඥානය එකක්. අතන තියෙන විඥාන කියලා විතරයි. ඒ විඥානය මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. අවිද්‍යාව පත්‍යින් සංඛාර වේ සංඛාර පත්‍ය විඥාන වේ. අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව සම්පයුක්ත. සංඛාර පත්‍ය විඥාන සංඛාර සම්පයුක්ත. අවිද්‍යාව පත්‍යින් සංඛාර වේ අවිද්‍යාව සමගයේදී. සංකාර වපේ විඥාන වේ සංකාර සමගයේදී. දැන් අවිද්‍යාවත් ඒකේ තියෙනවා නේද? අවිද්‍යාව සමගයේදී සංකාරය. ඒ සමගයේදී විඥානය ඉන්නේ තියෙන්නේ. එහෙනම් අන්නේ විඥානය තමයි විඥාන පත්‍ය නාම රූපං කියලා ඒකට හේතු වෙන්නේ. ඉතින් අවිද්‍යාව අහ කරපියා මෙතන හේතු වෙන්නේ. ඒ හැම නාම රූප වලට ඊළඟ තියෙන කොටස් හැම එකකම අවිද්‍යාව අඩංගු. අඩංගු. අවිද්‍යාවෙන් අහ කරපු දෙයක් නෑ උපාදානිකයන් තියෙනවා. මේ උපාදානිය තනියම හටගන්නේ. උපාදානිය යම් තැනක තියෙනවද අවිද්‍යාව තියෙනවා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා ඒක සම්පින්දනය. හැම උපාදානයක් එක ওই ටික තියෙනවා. ওই උපාදානයක් විතර වෙන් ඉන්නේ අර තියෙන්නේ. වෙන්ව කොට නැතින්නේ. මොකද හේතු සම්බන්ධයෙන් කරිලා කොට නැගෙන්න බෑ. හේතු නැතුව. නැහ හේතු මුලටම යනකම් සම්බන්ධයි. හේතුවේ නිර්මාණය කළාට පස්සේ සත්‍ය නිර්මාණය වුණා. නිර්මාණය වුණාට පස්සේ අවිද්‍යාවේ නිර්මාණය කරපු එක අවිද්‍යාව සාගත යටි නිපදවනවා විලා. විද්‍යාවේ නම් ಜಾති නිපද වෙන්නේ නැහැ. යස්මින් සමයේ ඈ මාසිකේ වටන දේශනාව තියෙන යස්මින් සමයේ ඔව්. ditthi samyutta සෝමනස්සාවෙන් ditthi samyutta කිත්තං ඔව්. උපන්නන් හෝති උපාරමණයම සද්ධාරමණයම කියන්නේ අර මේ අවිද්‍යාවකට ඔය ඒක ඒ අවිද්‍යාව ගොඩනැගෙන හැටි අවිද්‍යාව කියන්නේ ආදී පටන් එන මහ කඩක් නෙමෙයි ඒ ඒ මොහොතේ ගොඩනැගෙන එක දැන් සෝමනස්ස සාගත දික්ටි සම්පවිත හිතක් කෙනෙකුට පහළ වෙන වෙලාවක් ආවෝ ඒක තමයි විග්‍රහ කරන්නේ යස්මින් සමේ අවිද්‍යා සහගත මේ යස්මින් සමේ සෝමනස්ස සහගත දිට්ඨිසං දිට්ඨි සම්පවිත චිත්තං උප්පන්නං හෝති. යම් සමේක සෝමනස්ස සහගත දිට්ඨි සම්පවිත චිත්තක් උපදින්නේ. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පුට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා රූපාරම්මණකින් හෝ සද්ධාරම්මණකින් ගන්ධාරම්මණකින් රසාරම්මණකින් ස්පර්ශාරම්මණකින් ධර්මාරම්මණකින් යම් යම් වා පනාරබ්බ. ඒ ඒ එකක් එකක් මුල් කරගෙන තස්මින් සමයේ එසමයේ අවිජ්ජාපත්‍ය සංකාර අනිසක්‍රිය පටන් ගත්තා. එහෙනම් ඒ චිත්තයේද අපරිත්‍යාපවා චක්‍ර ආරම්භ වෙන හැටි. එහෙනම් එතකන් තිබුණේ අවිජ්ජා අනුසය. අරමුණ ආපහා පරිඋත්ථාන. අන්න පරිඋත්ථාන නිරෝධය පරිත්‍යාපවා චක්‍ර හටගන්න. එතකන් තිබුණේ අනුසය. අනුසයදී හටගන්නේ නැති ස්වාමීන් වහන්සේ. අනුසයදී හටගන්නේ නැහැ. අනුසයට අරමුණක් එන්නේ. ඔය භවංග හිත කියන්නේ වෙන එකක්. ඒකෙත් අනුසය තියෙනවා. භවයට අංග වීමෙන් ගොඩනැගෙන හිත භවංග හිත. භවංග හිත කියන එක එකක්. ප්‍රතිසන්දියේදී ලැබුණා වූ යම් කිසි චිත්ත ස්වභාවයක් යන්නේ. ඒක තමයි භවයට අංග වෙලා පිහිටන්නේ. භවංග හිත කියන්නේ අරමුණ කියන එක නෙමෙයි. දැන් කෙනෙක් පිහින් අයිඳාව. ඒක අරමුණක්. ඇහැට අරමුණු වුණා. බයක් ආවා. <laughs> හිතට හිතට දැනෙන බය. හැබැයි හිතට අරමුණුනේ පිහිනනින් දාපේ දර්ශනය. ඒතර ඒ දර්ශනේ නැති ගති ලක්ෂණයක් පහළ වුණා. අනික ගාන මුක්ත චිත්තේ. ධාරි මිදුණු හිත. ඒකෙන් හිතන්න බෑ. බය කියන හිතන්න බෑ. බය නිසා හිතේ හැටි. බය කියන විලන්තිත් වෙයි. ක්‍රියාවලිය සිදුවේ ඉච්චරයි. භයංකර බවට පත්වෙච්ච මූල විසිට වෙලා එහෙම ස්වභාවය පහළ වෙයි. සාධික ආරමුණක් ආවා. සාධන සාධික ලක්ෂණය පහළ වුණා. ගති ලක්ෂණයේ ස්වභාවය රාගයට අනුකූලව වෙන වෙවි. කාය කටේ සහ මානසික කටේ අනුකූලව හැලගැන්වෙනවා. අනු භවයට අංග කරනවා. ඒවා ප්‍රවෘත්ති භවංග. පටිහන්දියති ගත භවංගේ තමයි ඒ අද්දැවිල් භවංගේ. ඒක උපච්ඡේද වෙලා හිඳිලා. අතිවේග වීදි හිත හට ගන්නකොට. හටගන්නේ මේ භවංග සූර්ති භවංග. අවහානෙන් චිත ජවනෙන් භවංග වැටෙනවනේ. ඒවා ප්‍රවෘත්ති භවංග. දැන් වැඩි හරියක් පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කිචිත වීදි පහළ වෙනකොට. යවන්නේ වොත්තපලිතාව භවංග වුණා. විවාහ චිත්තේ ස්වභාවය ආව. ඒ ස්වභාවය සති ලක්ෂණේ විහිදියා. හිතා ගන්න බෑ මොකද කරන්නේ. ඒ ගතිය රණපුරව හැඩ ගැහිලා ඉන්නවා. ඒතකොට එතන චිත්තක්ෂණ 10 යන්නේ නැති ස්වාමීනා. චිත්තක් 10 යනවා. භවංග වෙනවා. භවංග වශයෙන් කියන්නේ චිත්තක්ෂණ 17. ගියාට පස්සේ අරමුණ ඉවරයි. අරමුණ ඉවරනේ ඒකින් හරියට යන්නේ. හැබැයි මනෝද්වාරී අරමුණ ඉවර වෙන්නේ පංචද්වාරයේ චිත්තක්ෂණ 17 ඉතින් සම්බන්ධය තියෙනවා. ඔව්. මනෝද්වාරයේ චිත්තක්ෂණ 17 මනෝද්වාර තියෙනවා. ඒ වගේම පංචාද්වාරයේ අනුගත චිත්ත වීති. සුද්ධ මනෝද්වාරයේ චිත්ත වීති වල 18 කියලා සීමාවක්. කෝටි ප්‍රකෝටි ගණන් කියන්න පුළුවන් කෙනෙකුට. සමාපත්තිය වලදී එහෙම අන්න ඒක. ඉතින් ඒ වගේ දැන් යම් කිසි කෙනෙක් අර ප්‍රතිසන්දියක් ලැබුවා නම් ඒ භවංගයේ කොච්චර අප්‍රමාණයි. ඒ චිත්ත වීතිය. ඒත් ඒක ද්වාර මුක්ත චිත්ත වේදි කිව්වේ ඒකයි. පංචද්වාරයේ ඒකයි තියෙන්නේ. පංචද්වාරයේ ආපේකෙමයි නිපදෙන්නේ. මනෝද්වාර වලින් යන්නේ. මනෝද්වාරයෙන් ආපේකෙන් නිපදෙන්නේ. ඒක මනෝද්වාරයක් නෙමෙයි. භවාංගයේ කිව්වේ ඒකයි. භවාංගයේ මුල් කරගෙන යම් කිසි ස්වභාවයක් සිහි වුණොත් එහෙම ඒ ජීවිතය අර අය අරමුණක් අහුවෙලා. මට බය හිතෙනවා. කියකද බය අරමුණ වුණා. අර වුණොත් අහිත විදිය කියන්නේ. භවංගේ හිත විදිය කියන්නේ එහෙමයි. භවංගය කියන්නේ හිත විදියක් නෙමෙයි. භවංගය කියන්නේ භවයට අංග වීම. භවේ නිර්මාණය කරන ශක්තිය. ඒක ශක්ති විදේතය. ඒක ආවර්ජන වුණොත් ඒ භවංගේ චිත්ත විදි කොට නැගේ. භවංගේ චිත්තයක් නම් එහෙම. මේ පිළිගන්න පුළුවන්ද අසන්නේ සත්‍යය. රූප රූපේ පමණක් පවතින බබලුව වෙන් කරන්න පුළුවන්. පරිසන්දියේ ලැබුවන මහා කල්ප 500ක් යනකම් භවාංගී ක්‍රියාත්මක අවසානයේ යුත වෙන්නේ. භවාංගී චිත්තය කිව්වොත් ඒක. අචිත්තකෙදි ඉන්නවා. වෙන්න බෑ. එන්නේ ඒ ධර්මණයට විරුද්ධයිනේ. හිත නැතිවම කය ඇති වම තලයේ. නෝ බවංගේ නැද්ද? මහා කාල 500ක් බවංගේ තියෙන ගන්නේ පහේ බව තියෙනවා. එක දිගට බවංගේ තියෙනවා. එක දිගට බවංගේ. බවංගේ චිත්තය කිව්වොත් එහෙම. එතන මේ හිත නැති එක වෙන්න බෑ හිත තියෙන එක. බවංගේ චිත්ත කිව්වොත් සිතක් නෙවෙයි චිත්තයක් නෙවෙයි. අන්න ඒකයි කියන්නේ බවංගේ චිත්තයක් නෙවෙයි. නම මේ පස්සෙලිව අටුවා වලදී බවංගේ චිත්තයේ නම දැම්මා. පටිසන්ධි චිත්තේ බවංගේ චිත්තේ මේ කර්මදෙන පූර්ණ කර්මදෙන ප්‍රතිසන්දිය. චිත්තජොල්ල චිත්තදී කර්මජොල්ල කුටි චිත්ත. ඒක ශක්ති විශේෂය. ඔව් ශක්ති විශේෂය. කර්මජ රැණක් නෝසන. චුතිය කියන්නේ චිත්තය කියවට හරියන්නේ. ඒක ශක්ති විශේෂය. පූර්ණ කර්මජන යුතුනවා. ඉතින් ඔබ චිත්තවල හදන්න ඒක හරියනවා. ඒක ජවන මුත්තපර කියන්නේ ජවන කියනවා චිත්ත විදී. ඒක චිත්තය. ඒක චිත්තය. ඒක චිත්තය. සමහරවිට සර්වාංග පංචාද්වාර හරින සිත් ඔව් භවාංග සිත නිරුද්ධ වෙලා ඔව් අර සිත මේ අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද ඔතෙන් දෙනකම් හිත වලට ගහගෙන ඉන්නේ ආවර්ජනීය පටන් ගෙන චිත පටන් ගන්න අරමුණලනේ ආවර්ජනීයනේ ආවර්ජනීයෙන් ගත්ත අරමුණ චිත්ත වීති අවසානය වෙනකම් සියලු සිත් වල අරමුණ වෙනවා හැබැයි ආවර්ජණය ගත යුතුයි. අතීත භවංග භවංග යන භවංග උපජ්ජේ වලට ආවර්ජණය කරන අරමුණක් නැහැ. ආවර්ජන චිත්තයක් නැහැ. ආවර්ජන මිහාට අරමුණ අහු. අරමුණ අහු වුණාම චිත්ත පිහිටි. අරමුණ චිත්ත පටන් ගන්න ක්‍රමයක් නැහැ නේ. ආරම්භයක් කියන්නේ. අන්න ඒක. එතකම ශක්තික තමයි මෙහි දෝෂය කියන්නේ. කම්පණය වෙන්නේ. කම්පණය වෙන්නේ. ඔව්. ශක්ති කම්පණය. ශක්ති කම්පණය නිසා දැනීම පහළ වෙනවා අන්න ඉතින් ආවර්ජන කරනවා. එතන චිත්ත පහළ වුණේ. චිත්තක්ෂණ 17 කිව්වට සියල් චිත්තක්ෂණ තුන 17ක් නෑ. 14යි තියෙන්නේ. එතන භවංග වුණොත් එහෙම අවසාන හරියි. ඒක චිත්ත නෙමෙයි. ඒ තර ශක්තියයි. ඒ ශක්තිය. ඒක තමයි මයික් එක ඕන කරලා තියෙනවා කතා කරන්නේ. කතා කරන්නේ නැතුව කතා කරලා තමයි ශබ්ද පටන් ගන්න. අන්න ඒ වගේ. ඒ වගේ දෙයක්. ඉන් චිත්තක්ෂණ 18 කියලා තමයි අටුවා කියන්නේ. චිත්තක්ෂණම නෙමෙයි. සෙනදාහට. ඔතන තියෙන්නේ. සෙනදාහට කිව්වොත් හරි. ඔරු චිත්තක්ෂණ 17 කිව්වොත් අතීත වාංග චිත්තයක් වෙනවා. භවංග චන්න වාංගපච්චේ චිත්ත වෙනවා. අවසානයේදී ඉතුරු වෙන එක චිත්ත වෙනවානේ. ජවනින් පස්සේ ලැබෙන භවංග. එතන ඒ ඒ ඒ අතීත භවංග භව ජන වාංගපච්චේද කියන පසු කාලය හදාගත්ත වචන ටිකක්ද? නේ නේ. ඒක හරි. ආ. එහෙනම් ඒවා චිත්ත කියන එකයි වරද්ද. ආ. ඒක චිත්ත නෙමෙයි. ඒක චිත්ත නෙමෙයි. කර්ම රැය නේ. කර්ම රැය. ඒක කර්ම රැය. කර්ම රැය. ශක්තිය දුවන්නේ. ශක්තිය දුවන්නේ ඒකේ. ඒ ශක්තිය හේතු කරගෙන චිත්තේ පහළ වෙනවා. අන්න චිත්තේ පහළලා ගියාට පස්සේ නැවත භවංග උතුන. ඒ නව චිත්තයෙන් හටගත්ත කර්ම රැය. ඒක කියන්නේ සාජාත කර්ම. සාජාත කර්ම සහ නානාක්ෂණික දෙකක් තියෙනවා. කර්ම රැයන තමයි නොකැඩි විලට යන්නේ. අන්න කර්ම රැය. හිත නෑ යන්නේ. හිත නෑ. කැඩෙනවා නිරෝධාවපත්‍යදි කැඩෙනවා. අසන්න සත්‍යයේදී කැඩෙනවා මහා කල්ප 500ක්. එහෙම. ඉතින් කොහොමද කැඩෙන්නේ හිත හිත නෑ නේද කියන්නේ. නමුත් මේ අවිධර්ම අර්ථ සංග්‍රහය කියන අර්ථ කතාව. අර්ථ කතාව කියන අවිච්ඡින්නව පවතින චිත්ත පරම්පරාව. සම්පූර්ණ වැරදි. ධර්මයේ විරුද්ධයි. අවිච්ඡින්නව පවතින කර්ම පරම්පරාව. එක් කිසිහට යන්නේ. ඒකෙන් විදෙන්න බෑ හත්දේකට. දෙකක් චිත්තරණ යන්නේ ඒකයි. කර්මයන් පුරේ ජාතයි. චිත්තරණ පස්සේ ජාතයි. චක්කුංච චක්කුසා චක්කුංච පටිච්ච රූපේද උපජ්ජති කියන එක දෙනවා. පුරේ ජාතයි. ඇහැ පුරේ ජාතයි, රූපේ පුරේ ජාතයි, චක්කු විඥානේ පස්සේ ජාතයි. පසුව පහළ වෙන්නේ. නෑ ඇහැ රූපය හැදුවේ කවුද? හිතේ නෙමෙයි කර්මයේ. ඒ කියන්නේ කිව්වේ ඇහැ කන දිවනාසය ශරීරයේ පෙර කර්මී ප්‍රතිඵලයක් කියලා. පෙර චිත්තේ ප්‍රතිඵලයක්. පෙර කර්ම ප්‍රතිඵලයක්. ඒ කර්මජයි. නැත්නම් මිදෙන්න හම්බෙන්නේ නැහැ. මිදෙන්න හම්බෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන් වයින් කර මොනිටෝ වෙන්නේ. අනේ. අවිද්‍යාවෙන් සම්බන්ධයෙන් කොහොමද කරන්නේ? දැන් කර්මණයන ආවා. ඔව්. එතකොට මේ කර්ම සායන ඇවිදලා හිටන් ආවර්ජන වෙන දෙමින් අවිද්‍යාව කරලා නැන්නේ. උත්තර නේද? උත්තර වනකුරු ගහපනා. ඔත්ත කරපු තැනකට ජවන ගොඩ නැගින්න. යන් යන්වා වනාරබ්බ තස්මී සමේ අරමුණු වේලාව අවිජ්ජාපච්චය සංකාරා අරමුණු වෙනකොටයි ඒක වෙන්නේ. ඒ කියන්නේ සෝමනස් සහගත පිටි සම්පවිත හිත රාතන්වාදයට නෑ. ඒක පුතජන හිතක්. පහළ වෙනකොට අවිද්‍යාවත් එක්කනේ පහළ වෙන්නේ. ඒ කියන්නේ අරමුණු වෙනකොටම අවිද්‍යාව නැගින්නේ. කර්ම සෑහන තියෙන එක ජනක කර්ම සෑහන යනවා චුතිය වෙනකම්. චුත වෙන්නේ කවද්ද එදා වෙනකම්. ඉන්පස්සේ ඊට නැවත වාරයක් ආයතින් පුනර්භවය හිත. ශක්තිය වේදෙමු නැති නිසා කරුණාව තිනවා. සෑහන ඉවරයි. කර්ම සෑහනේ අවසානය කියන්නේ සසර ගමනක අවසානය. එතකම කොතනවත් කැඩෙන්නේ කර්ම ඡායන අවසාන වෙන්නේ කර්ම නිස්පාදින් නැවතුණාට පස්සේ. කර්ම නිස්පාදින් නැවතිනවා කියන්නේ අවිද්‍යාව දුරුනහම ජනක කර්ම ශක්තිය ඉවරයි. අයමත් විවාදයන් නැතිදන් පුනබ්බව. භවයේ දින පුනර්භවයේ නැහැ. නැවත භවයන් විපදන උපාදානිය නැහැ. උපාදානිය තුන් තමයි භව ශක්තිය නිපදවන්නේ කර්ම භවයේ. ඉතින් උපාදානිය නැත්නම් කර්ම භවයේ නිපදෙවෙන්නේ නැත්නම් කර්ම ඡායන ඉතිරි ඉවරයි. ඉන් එහාට ගන්න බෑ. ඒක තමයි ඇත්ත දැකලා නිසා. මේ ඇත්ත දැකීමේ ශක්තිය අසීමිතයි. මොකද හේතුව ඇත්ත බොරු වෙන විදිහක් නෑ. බොරුවට ශක්තිය සීමිතයි. ඇත්ත ශක්තිය අසීමිතයි. ඇත්ත දැකලා මිදුණා නම් නැවත වාරයක් ආපහු වෙනවා කියන්නේ හේතුවක් නෑ මිදිච්චේදී. එහෙනම් ඇත්ත බොරු වෙන්න ඕනේ. ඇත්ත බොරු වෙන්නේ කවදාවත්. ඇත්ත ඇත්තම. ඒක සදාතනික ධර්මයක්. එහෙනම් මිදිච්චට සාධාතනිකයි. බොරුවෙන් යම් ප්‍රතිඵලයක් ලැබුවා නම් ඒක සාධාතනික නෑ. ගැප් කරපු ශක්තිය. ඒක ගෙවීමක් තියෙන යෝරයක් තියෙනවා. ආනන්ද පොතෙන් අනුශය සම්බන්ධ කරන්නේ කොහොමද? දැන් ගෝවාන් පුජයන්ගේ අනුශය කරලා ඔව්. ඒ යන්ත්‍රතුලට ඔව්. එතකොට ඒ කර්මජ රායන චිත්ත රායන මොකක්ද? දැන් කර්මජ රායන ගොඩ නැගින්නේ. යලි යලි ඒ මොහොතේදී එන අරමුණ අනුව. ඒක කර්මජ සෑහෙන ඉන් ඉදිරියට ගොඩ නැගින්න විදිහක් නෑ. අංශේ විනිශ්චයයන් පටන් අය විදිචාරී. ඊට අනුව කර්මයක් ගොඩ නැගින්නේ. දැන් පෙර කර්මයකින් අරමුණු කරලා දෙන්න පුළුවන්. චිත්ත වීදි හදන්න පුළුවන් කමක් නෑ. අරමුණු කරපුවාම ඕත්තපන කරන්නේ. නවතිනවා ජවන වලට යන්නේ. ප්‍රඥා මූලික කරලා යන්නේ. ප්‍රඥා මූලික කරලා අවුත් අවිද්‍යාවේ පහලකින් ජව නැගින්නේ. මනෝ ජව නැහැ. මනසින් ජවන ගන්නෑ. අන මනෝ ජවා කිව්වෝ ජවා කිව්වේ යන්නේ. මනෝ මොයා කිව්වා වගේ හංගලා. හංගලා. වචනේ හැංගි වේගනේ. ජවන් හදන්නේ. ජව හදන්නේ. ජවන් ගන්න. මනෝ ජවාහිරුව තමයි යන්නේ. අද තමයි කියනවා. වාද කොච්චර වහනවද කියන්නේ. අර අනුසයෙන් යනකොට තේරෙනවා. දැන් අනුසයෙන් නිසා අවිද්‍යාව හට ගන්නවා, අවිද්‍යාව නිසා අනුසය හට ගන්නවා කියලා ඔව් දැන් අවිද්‍යාවෙන් අනුසය හටගන්නේ අවිද්‍යාව අවිද්‍යාව හැටියටම දැක්කොත්. අවිද්‍යාව යථාර්ථයෙන් දැක්කොත් අනුසය බින්දිනවා. ඒ කියන්නේ අනුසය හටගන්න විදිහක් නැති වෙනවා ඉදිරියේ. ඔබ අර අනුසය කියන්නේ මොකද අනුසයනය කරනවා කියන එක පොඩ්ඩක් විස්තර කරන්න. ඔව්. දැන් යම් කිසි දෙයක් සකස් වෙනකොට දැන් මෙහෙම හිතන්නකෝ. අපි මේ ලෝකේ කර්ම ශක්තිය සකස් කරන්නේ විද්‍යාවෙන් නෙවෙයි අවිද්‍යාවෙන්. ශක්තිය ගොඩනගන්නේ. ගැබ්වෙච්ච ශක්තිය අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච යමක් තියෙනවා නේද එතකොට? අවිද්‍යාව අනිවාර්යෙන් අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච යමක් ගැබ්වෙච්ච එකේ තියෙනවා. අන්න ඒක අනුසය. ඒ නිසා ඒකෙන් ගොඩනගන්නේ විද්‍යාව. ඒකනම් දුකලා ගොඩනගන්නේ. ගොඩනගනකොට මොකද ඉන්නේ? අනුසය විදලා තිබුණා නේද? ඒක මුල් කරගෙන පරිවිතාන වශයෙන් නැగిලා එනවා. අනුසය අනුසය ඉක්මන අවිද්‍යාව නැగిයාවා. අන්න අවිද්‍යාව විද්‍යාමාන වුණා. අවිද්‍යාව පසු. විද්‍යාමාන නම් අවිද්‍යාවෙන් ආයි ඉදිරියට උන්න ගුණා. ශක්ති විශේෂයේ ගැප් වෙලා තියෙන්නේ අනුසීව නම් ශක්තිය. අන්න අනුසී කියන්නේ ගැප් වෙච්ච එක. ඔතන අනුසී කියන්නේ අරමුණක් ආවම අරමුණට රාග අරමුණක් ආවම රාග අනුව සයනය කරපු රාගය යනවා. අන්න හරි. දේශ අරමුණක් කරනවා දේශය අනුව සයනය කරලා යනවා. හකස් වෙලා. අන්න ඒක නම් හිතාවසේ නෑ. ඈ? හිතාවසේ නෑ. ඔව් ඒක අන්න ඒක. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් නිදා ගන්නවා. රාග සාගත හිතකින් නිදාගත්තා. ඒ පුද්ගලයාට කාම හිණයක් පේනවා. කය ගැන එයා දන්නේ නැහැ. නමුත් කය මොකද කරන්නේ? ඊට අනුකූලව ක්‍රියාත්මක වෙනවා. ඒක කය ක්‍රියාත්මක කළේ හිත නෙමෙයි. අනන් ශක්ති ක්‍රියාත්මක කරලා. අනුසේ අන අනුසේ තමයි පටන් ගත්තේ ඉතින් සිවිච්ච හිත. අනුසේ විඳලා තිබුණා කය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අදහස ගන්න. අනුසය නිසා පරිඋත්ථාන වලින් නැගිනවා. ඒක තමයි සාකච්ඡා දැන් ආර්යෝ දහන් වඩා නැක්වේ මේ ලෝකෙම කරමුනේ. අන්න ඒකයි කියන්නේ. මේ අවිද්‍යාවෙන් හදලා තියෙන්නේ. අවිද්‍යාවෙන් දැන් අරමුණු කළානේ. ඒක අරමුණු කරාට වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒකනේ. දැන් මේක ක්ලියර් වෙනවා සාකච්ඡා. දැන් ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාශ ධාතුව මේ ආදි වශයෙන් ඕ නීල වර්ණ, පීත ආදීව වර්ණයක් ඕ. අහපු, දැකපු, මතක් කරපු පරම්පරාවෙන් ගినాපු යමක් අරමුණු කරන්නේ නැතුව මේ ආර්ය විනය භාවනාවක් තියෙනවා කියලා අහනවා. ඇයි ආනන්ද නැත්තේ? ඒදා සන්තං විදං වනිදං යද්දා සබ්බ සංකාර සමතෝ සබ්බූපදී වටිනේ සබ්බෝ සංඝක්කේ විලාපනුලෝ නිබ්බානන්ති. ඔය තියෙන්නේ. කොකද අරමුණු කරන්නේ? සාත ප්‍රේතවද නිවන. නිවන කිව්වේ සාගක්ෂේ දේහක්ෂේ මොහක්ෂේ. මොකද අල්ලගත කරුණක් තියෙන්නේ? පටවිත් නෑ ආවෝත් නෑ තේජොත් නෑ ඔක්කොම මුලාධර්ම. අවිද්‍යාවෙන් ගොඩ නැගිලා. අවිද්‍යාවෙන් ගොඩ නැගිලා. ඒ අමුණ අරමුණු කරන්නේ. අත්හැරපුවහම අන්න නිවන් දේ විදිය. ඒක සාන්තයි ප්‍රණීතයි. අනිසයන අපරෙන් මෙහෙම උදාහරණයක් වෙන අපි කන පුංචි කාලේ යාළුවන්ට පුරිකාට තම පුංචි පුංචි කාලේ කෝපිටු ගහලා කට්ටිය අරගෙන එනවා. ඔව්. එතකොට අපි දුවනවානේ. ඔව්. අන්න කෝපිටු අරගෙන වැඩි ටික අරන් එනකොට 90 මේ ක්‍රියාත්මක වෙනවා. ඔව්. දැන් ඉතින් මම පස්සේ තෝරගන්නවා මේක ආකාරයෙන් මේ කැපසිටි පෝස් කරන කෝම්පියුටර් වලින් මේක මොන හරයන්ද? ඒක වැඩක් නැහැ. ඔව්. ඊට පස්සේ මම කෝම්පියුටර් ගන්න ඔක්කොම දෙන හරිනවා. හැබැයි ඔය යන්නේ නැහැ. දැන් අවිද්‍යාවෙන් ගොඩ නැගුවා කෝම්පියුටර් පුංචි ළමයි. දැන් කෝම්පියුටර් කෙනෙක් හැරගෙනුවේ අනුශේණියේ තියෙන්නේ. 90 90 නේද එහෙම. 90 96 නේ ඒකේ තියෙන්නේ. තියෙනවා. පරිවිත්තහනේ නැහැ. දැන් ඕක දැක තව ළමයි. හරි අසන කෝම්පියුටර් ටික. ඔව්. ඒක මයි කාලේ මටයි වෙන්නේ. ආ අලුතෙන් පරිඋත්ථාන වුණා. ඕක අලුතෙන් නොතිබුණා නම් පරිඋත්ථාන නැති දෙයක් නැහැ. මේ අලුතෙන් ගොඩ පරිඋත්ථානෙන් ගොඩ නැගෙන නිසා තමයි. ඒක අලුතයක් පිහිටි. ඒක අලුතය තමයි අවස්ථා අතකදී කැරෙනවා නේද? කැරෙනවා. අලුතේ කැරෙන අවස්ථා අතකදී. අගයි සවානුපූර සභාපතියට සභාවත නෙමෙයි. මාර්ගවල. මාර්ගවල. අන්න අතින් අටකින් අටකින් තමයි සැල්ල ඉවර වෙන්නේ. මාර්ගඵල මාර්ගඵල කියන්නේ ගැටි ගැටි ගැටි ගැටි ගැටි ගැටි යනවා. සංයෝජන ධර්මත් එක්ක සම්බන්ධය යන්නේ. යන්නේ. ඒක වැඩි කියලා වර තමයි පොයින්ට් එක. ඔච්චර ඔගේ තියෙන අරුතය කියන දේ තමයි වැදගත්ම ගෑනනේ. අන්න ඒකයි. ඒක ඒක විඳ ගන්න කොහොමද ඒක විඳින්නේ? ඔව්. ඊළඟ භවයට යනකොට යන්නේ නැති වෙන රහතනවා. දැන් මෙහෙමනේ. දැන් තත්පරයකට ඉස්සෙල්ලා අපි ජීවත් වෙලා හිටන් ඒ විලාසෙ තිබුණා අනුසය. ඒක දැන් ඒ විලාසෙටයි. දැන් නැගෙන අංශය දැන්. මතු නැගෙන අංශය මතු. පරිත්‍හානත් එහෙමයි. අතීතයේ අවිද්‍යාවක් නැගුණා ඒ වෙලාවට. ඒක දැන් නෑ. දැන් අවිද්‍යාව නැහැ දැන් හේතු වෙනවා. මතු අවිද්‍යාව නැගුණා මතු හේතු වෙනවා. අවිද්‍යාව දුවන්නේ. එතන එතන හේතුවේ ඵලය වශයෙන් එතන එතන මතු වෙනවා. මතු වෙන්නේ නැහැ අංශය නොතිබුණා. අලුතේ කියලා කියන්නේ මතුවෙන එක නෙමෙයි. ඒ මතුවීමකට තියෙන මතුවීම අන්න මතුවීමට දැන් අපිටකෝ ගිනි පෙට්ටිය ගින්දරක් නැහැ. ගිනි කූරේ ගින්දරක් නැහැ. හැබැයි මේ දෙවි ගහපහම ගිනිපත් වෙනවා. ඒ ගිනි නිපද වීමේ හැකියාව ඒක. අන්න හරි. අන්න ඒක අනුසය. ගින්නේ අනුසය ඒකේ තිබුණා. ගැවුවහම ස්පර්ශ වුණා පත් වුණා. පරිඋත්තාන. අනුසය තිබිච්ච නිසා. පරිඋත්තානනේ. ආ පරිඋත්තානනේ ඒක පොදු. දැන් ගිනි ඇතුලේ තිබුණේ නැහැ. හැබැයි ගිනි හටගන්න හේතුව තිබුණා. ගිනි හටගන්න හේතුව ගිනි නෙවෙයි. ඒ වගේ අනුසය කියන්නේ අවිද්‍යාව නෙවෙයි. අවිද්‍යාව ගින්න ගිනි හට ගැනීම නම් ගිනි කුරේ මේ ගිනි පෙට්ටියේ හේතුයි දෙකේ තිබුණේ. හට ගන්න අනුසය. අවිද්‍යාව ඇති කිරීමේ හැකියාව. හැකියාව. අනුසය කියන්නේ. අවිද්‍යාව. ඔව්. ඒක දෙක නැති වෙන්නේ කොහොමද අනුසය? අවිද්‍යාව අවිද්‍යාව ඇති කිරීමේ හැකියාව පිහිල්ලා තියෙන මොනවද? ඇහැ රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කය පුට්ටබ්බයයි මනයි ධර්මයයි. ඔය ටිකනේ පිහිටන්නේ. ඇහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ශබ්දය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මේ විදිහට බලාගෙන බලාගෙන යනකොට. ඔව්. අනුසය පිහිටන විදිහ ලෝකෙ ඉවරයි. ඒකත් අනුසය අපේ සම්බන්ධය ඉවරයි. ඇසට රූපේව අනුව සයනය කරන මේක පස්සේ යන්නේ නැහැ. ඒ අනේක තමයි යම යමගේ හැකියාව නවත්තන. අන්නේ. අනිත්‍ය දුක්ඛ නැත්නම් චතුරාර්ය සත්‍ය මේ අර ආමයන්ගේ ආදීනේ බලන බලනේ අර අනුව මේක පස්සේ යම ගැටලුවක් ප්‍රධානත්වයෙන්ම ඒ දකින්නකොට ඒකයි කිව්වේ අතීතයේ කිවිච එක අතීතයේදී ඉවරයි. ඒක දැන් නැහැ. දැන් ඉපදෙවුව දැන්. එහෙම අතීතයේ වශයෙන් වෙන ක්‍රමයක් තියෙනවා බේරෙන්න බෑ. නිවන් දකින්න බෑ. එහෙම එකක් නැති නිසා තමයි. ඒ ඒ මොහොතේ තිබුණොත් තමයි මතුවෙන්නේ. දැන් අපි හිතමුකෝ ගිනි වෙච්චි මේ තියෙන බේතක් ගේ කුරේ බේතක් තියෙනවා. මේක ගැහුවොත් එකක් වෙන්නේ. දැන් ඒ දෙකේ අනුසය තිබුණා කියමුකෝ. ප්‍රයෝජන දෙකක් තියෙන නම් පරිවිතාන වෙනවා. වෙන්නේ නැහැ. එහෙනම් ඒක ඒක එතන දිවිච්ච එක. තව ඉදිරියට නිපදවා තිබුණේ නැහැ. දැන් පරිවිතාන නැත්නම් ඉදිරිය අනුසය එකක් නිපදවන්නේ නැහැ. දැන් අනුසය නිපදෙවි නැත්නම් යලි පරිවිතානට ද්‍රව්‍ය වස්තුව නැහැ. කුරේ ජාත මුලින් පහළ වෙන්නේ ඉවරයි. සත්‍ය ජාත අවිද්‍යාවහාරක විඥානයේ පහළ වෙන්නේ කොහොමද? කුරේ ජාතේ අංශයෙන් හදමු. ඇහැ රූපය කනයි ශබ්දය ආදී නැත්නම්. සත්‍ය ජාත හටගත විඥානේ අවිද්‍යාවේ ගොඩ නැගින්න විදිහක් නැහැ. අවසාන. ඒක අනුසය කියන එකමද ආශ්‍රව කියන්නේ? ආශ්‍රව කියලා කියන්නේ ඒකෙන් ගොඩ නැගිච්ච කෙලෙස් වලට. රාග දේශ මොහ වලට. ඕලාරික කියන්නේ. ඕලාරිකයි. ඒ ආශ්‍රවත් එහෙමයි. දැන් පැයකට ඉතර අධි විච ආශ්‍රව දැන් පැයකට ඉතර අධි විච හේතුයි. දැන් නැගින ආශ්‍රව දැන් හේතුයි. මතු ආශ්‍රව නැගින මතු හේතුයි. ඒකත් දුවන්නේ. මේ එකක්වත් වශයෙන් පල්ලන්නේ නැහැ. එතන එතන හේතු බල. මුලේක බලන්නේ මුලේක හේතුවේ නෙවෙයි ගොඩ නැගෙනවා නේ. ඔව්. ඒක මේ හේතු බලේ ගොඩ නගනවා නේද? ගොඩ නගනවා. අනික තමයි භව ශක්තිය. භව ශක්තිය තියෙන්නේ. පුනර්භවය නිබදෝනකම්. භව ශක්තිය කියනවා. කර්ම භව ශක්තිය. භවයයි පුනර්භවයයි දෙකක්නේ. පුනර්භවය කියන්නේ භවයක් කියලා කියන්නේ. යම් ස්වභාවයක් අපිට මතු වුණා. ඒකට භවයක් කිව්වා අපි. භවස භවට පත් වෙලා දැන් මේ යන ප්‍රවෘත්ති. ඒක තමයි. දැන් ප්‍රවෘත්ති භව කියලා තියෙනවනේ. ඒක භව. පුනර්භවය ඉන්නේ ආයි පරිණාමියක් අල්ලන්නයි. ඒක ඔත්තපන කරන වෙලාවෙදී. හිවිචානුවයි පුනර්භව හදන්නේ. නැත්නම් භව ඉතින් ඉවරයි. පුනර්භව කොට නැති නැත්නම් පුනර්ජාති කොට නැගින්නේ. අපි ප්‍රවෘත්ති මේ වගේ. ඔව් සනවාත්‍රේ. ඔව් සනවාත්‍රේ තුල අනේකින්. ඔව් පුනර්භව කොට නැගුවොත් තමයි පුනර්ජාති හදගන්නේ. ඉතින් අපි දැම්මම නැවැත්තුවෝ. ඉතින් ඉතින් ඉවරයි. ඔබට කිව්වේ ඒ සත්‍යයේ බුද්ධලයේ යම්කිසි වාගේ ආත්ම දෘෂ්ටියෙන් ගත් එකක් උතේ එකක් වර්තනේ. සාතිහාමුදුරුව අහලා ආ විඥානී යනවාද විඥානී එනවා දාපුවා. ඇයි මොඩිය විඥානී හේතුඵල සහිතයි කියන පරිජාම පන්නකට කියා දෙන්නේ නැද්ද? කවුද යන්නේ එකක් ගැන ඉන්නේ එකක් ගැන කියන්නේ. අන්න ඒක. ඉතින් ඒක තමයි කියන්නේ විඥානයේ අතීතයේ හේතුය පහළ වෙච්ච විඥානයේ අතීත හේතුය. දැන් පහළ වෙන විඥානයේ දැන් හේතුය. ඔතනින් හරි හේතුව ඇති කරුවොත් එතනම ඉවරයි. එයාව අතීතෙත් නෑ දැනුත් නෑ වර්තමාන අනාගතෙත් නෑ. කොතනත් නෑ. කොතනත් නැති ඔබ කොහෙ යන්නේ? යන්න එකක් තිබුණාද? එන්න එකක් තිබුණාද? හේතුවේ ක්‍රියාවලිය වුණා ඵල ක්‍රියාවලිය ඉවරයි. ඉන්ද දෙවිරෙච්ච දැන් ගින්න නිවුණා. ආයෙත් දැන් අවබෝධ කර කර යනවා. ඔහි කොතනද කොතනින් ආවා කියන්නද කොතෙන්ද ගියා කියන්නද? මින් කවුද ඉතලා හිටියා කියන්නේ? දැන් නෑ කියන්නේ එහෙම මොකද කතා කරන්නේ? ඒ ප්‍රශ්න ටික නැති වෙනවා. ඒ සියලු ප්‍රශ්න ඉවරයි. ආත්ම දෘෂ්ටි නැති ඔක්කොම ප්‍රශ්න වලින් නිදහස්. විෂ දීද සකාදිකේ කියනවා නේද? අදිම තියුම්. අනිවා කියන්නේ ඔය කතා කරන්න ගියා නම් එහෙම පටලවාගෙන කොච්චර පටලවනවද? දැන් මෙච්චෙලා කතා කළා. පරස්පරයක් කළා නේද? පරස්පරයක් නැහැ නේද? ඒක. පරස්පරය හරියට පස්සේ ඔක්කොම ඉන්නවා. ඔක්කොම ඉන්නවා. හරියට පස්සේ ඉතින් අර කවුද කිව්වල අවිඥා බලනා කියලා අවිඥා බලන තුරට කන්නේ මේ කියලා හරක් අවිඥා වල කන්නේ මේ දැම්මම මේ දැනන මාතර අපි එතෙන් මෙතෙන් ගහම් කියලා අවිඥාපාරිට ගිහිල්ලා එන්න බලන්න කියලා අර ගෙදර එනකොට ගහකට රහිතද බැරිය කියන්නේ මලන එන්නේ කොහොමද හරි ඉතින් මෝර හදා කියන්නේ යථාර්ථය හගත්තම සාකච්ඡා කරලා මිනිහා මොකද්ද කියන එකත් තේරුම් ගන්නවනේ නැත්නම් මේ විකාර කතා කරගෙන ඉන්නේ ඕවා කියන අවිද්‍යාව යන්නේ මොනවද දුන්නත් නැහැ නේද අනික කියන්නේ මේක අභිධර්මයේ ජීවිත ඔබනේ අභ්‍යන්තරින් නැගෙන ඥානෙ ශක්තිය විවර්ණය එනවා මොනවා කරන්නේ කාටද පෙන්නන්නේ සුදුසුට සුදුසු බණ කියනවා මිසක් මේ සියල්ලන්ට ඔය කීය හැකිද? මේ මේ ආදේශනා ප්‍රාතිහාරයක් කියලා දේවසේ දැල්වා. අන්න ඒකයි ඉතින් හේතුව. ඉතින් ගොවියෙක් ආවම ගොවිතැන්කරණයකින් උපමා කරන්නේ ඌට ඒ විදිහෙන් කියා දෙනවා නම් වෙන මොනවද කියලාද? ඉතින් විද්‍යාඥයෙක් ආවත් විද්‍යාඥයා මොන විද්‍යාඥයෙක්ද ඒ જાතිය කතා කරලා යාට ඒක තෝරනවා නම් වෙන මොනවද කියලාද? උදාහරණ උපමා ගන්න වෙන්නේ ඒ විදිහෙට. ඉතින් අරකට තමයි. ගැඹුරු ඥානෙදී එන කෙනාට ගැඹුරු දෙයක් කතා කරලා ඒක විග්‍රහ කරනවා මිසක් එයාට සරල දෙය කියලා වැඩක් නැහැ. ඒ ඥානෙත් සරල පුද්ගලයන් සරල දෙයකින් මේ නිවන් දකින්න ක්‍රම තියෙනවා. ඒ ක්‍රමය කියලා දෙන ඉතින් මම පාදලා දෙනවා. එයාට අරවා කියන්නද? තේරෙනවද? මේ පුද්ගලයාට අවශ්‍ය දේ තමයි ඒක කියන්න ඕනේ. මේ ධර්ම විග්‍රහය ඥාන ශක්තිය මනින්ද මිනිස්සු කොහෙන් වයිද හොරයන් මනින්ද යම් තරමක් දක්ෂද ඒ තරමට විග්‍රහය එනවා ඒ තරමට සියුම් වෙනවා වෙයි බෑන. අතිහියුම් කරසෙ දෙහි බෑන. අවිද්‍යාව දැන් ඔක කොහොම වනින්නේ? හිතාගන්න බෑ. අනිද්දිත අවිද්‍යාව අවිද්‍යාවනේ මයි. කොහොමද මැරගන්නේ? ඉතින් හැබැයි අගුර දන්න ගන්න තරමට යම් තරමකින් මේ ලෝක විද්‍යාවකට ඉගෙනගෙන තිබුණාද? අපි කොතනද ඉන්නේ? අපි මොනවද දන්නේ? ඔය අදහසනේ ඉන්නේ අන්තිමට. යථාර්ථය කොච්චර ගැඹුරුද? කොච්චර විද්‍යානුකූලද? ඊහා විද්‍යාවක් තියෙනවා. මේ ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. මේ විද්‍යාවෙන් පෙන්වන ලෝක ස්වභාවය කවුරු මොනවද පෙන්වන්නද? සාමාන්‍යයෙන් අපි දැන් මේ පිට කරත් ලෝකේ දැන් සියලුම දැන් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. ඔව්. දැන් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකට දැන් මේ බලේ කවද පටන් ගත්තේ කොතනද කියන එක දැන් ගැටලුවක්. ඒ කියන්නේ ඔව් සම්මේ ධාර්මනාගේ ඥානයකින් ඒක ගත්තේ يعني ඥානවලට ගිහිල්ලා පොත්ගුළුනේ ගන්නකද්ද නැත්නම් අවබෝධයෙන් ගත්තේ මුලටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අදහස ඔව් ගත්තේ මුලටම කොහොමද කියලා එහෙම නෑ ඔව් දැන් ඕක නැත්නම් ලියන්න බෑනේ අපිට දැන් පටන් ගන්න උතරින් නේද ඔව් ඔබ වහන්සේ අපිට අනිත්‍ය දැක්කා කරපු නිසා තමයි එතන ඉඳලා අපි හිතන්න ගන්නවා. හරි හරි. ඔබ වහන්සේ ඇත්ත වශයෙන්ම කියන එකත් මට තේරුම් ගන්න බැහැ හිතෙනවා පේනවා ඒක. සසරේදී විරපදා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ඒක ඥානීය ගෝචර දෙයක්. අර වචනේ තියෙනවා. හැබැයි මේ වචන වල තියලා තියෙන අදහස ගැලපෙන්නේ නැහැ. ඒක දැනෙනවා. අදහස මත වෙලා ඉන්නේ. අන්න ඒකයි. ඒක මොන කාලයකද සිද්ධ වෙච්ච එකද? ඒ කියන්නේ මෑතක සිද්ධ වෙච්ච නෑ නෑ නෑ. ඒක ඇරෙන කාලෙක ඉඳලා. නමුත් මේ සෑහෙන කාලෙකින් සිද්ධ වුණා. ඒක තීක්ෂණ සත්‍ය යොමු කරන්න කරන්න වැඩි වැඩි එන්නේ. ඒකයි කාරණේ. අනේ පායුක භවයේ වල්පල උදා ගුරු කරගෙන එනවා. අනේ. දැන් සමහරලාට ඒ හිතව ගම. මේක පොතේ කොහොමද තියෙන්නේ? ඒකත් එනවා බලන්න ඕන කියලා. ඒකත් බලපුවම ගැලපෙනවාද? නොගැලපෙනවා මොකද හේතුව? අන්න එහෙම ওই දෙක තුනම සංසන්දනය වෙනවා. ඒකට නිකුත් යනවා. අන්න ඒකයි. අර පොත් පැත්තට ගන්න නතුව. ලක්ෂණ චක්‍රය කියනවා. ඒක නැත්තම වචනය. ඔව් ඒකයි. ඊට පස්සේ ඒ වුණාට මේ සමාජයට ගන්න වෙන අපිට ඕනෙක දෙන්න බෑ. අර අපි ගැලපෙනවාද ඒකත් බලන්න ඕනේ. ඔව්. ඒක සම්මතිය වරද්දක වර්ථයක් තියෙනවා. මේක ගැලපෙන්නේ මෙන්න මේ හේතුවයි. එතකොට ඔප්පු කරලා වෙන්න. ඔප්පු කරලා වෙන්නත් පුළුවන්. මේකේ ගැලපෙනවා. ඒකත් වෙන්නත් පුළුවන්. ඔය පිරසයන්ද බුදුරුගේ මනහල ඒ තියෙන ඒ ඒ ඥානයන් ලබා ගන්න තමයි මතු වුණා. අනේකයි කියන්නේ. ඒ ශක්තිය මතු වෙනවා. ඒක වහන්න බෑ. ඒක හඳුන්නේ දැන් මේ දැන් සමන්තම මේ දැන් දැන් අපිට නම් හිතන්නේ කොහොමද දැන් මේක ගැලපෙන්නේ මේක වෙන කෙනෙක්ගෙන් අහන්න ඕන කියලා තේරෙන්නේ අපේ හිතේ. ඔව්. ඒකෝට ඒකත් ඒ හඳුන්නේ නිදුනේ කොහොමද? ඇත්තටම මම තව කෙනෙක්ගෙන් අහන අදහස ඇත්තෙම නෑ. ආ ඒක තමයි. ඒක යොමු කරන්නේ කෙලින්ම ඥානෙට. ඥානෙට යොමු කරලා ගන්නවා. මම දැන් මම මම ඒක ආද්දැකීම ලබලා තියෙනවා. තව කෙනෙක් කියන අදහස බලනවා කොහොමද කිට්ටු කරන්න බෑ මොට්ටකම. ඒ වැළුහා බොහෝ කෙනා ආත්මක සම්බන්ධතාවයේ ගැලපෙන්නේ. ඊට පස්සේ ඒකට මම ප්‍රශ්නයක් කළොත් අර තරහයි. මේ ප්‍රශ්න දහසක් එනවා සමහරවිට ඒක ගැලපෙන්නේ නැති බවට. මම එකක් දෙකක් ඇහුවොත් එහෙම. අහනට අකමැති. අන්නේම අවස්ථාවයි. දැන් එක අවස්ථාවක එක මහා විතර කරන දන්න හාමුදුරු කෙනෙක්. දැන් උන්වහන්සේ ඒක කියනවා දැන් මම ඒව දැන් බලලේ මීයක ඇල්ලුවොත් එහෙම. අපි ඒක දැක්කොත් මම අපි මොකද කරන්න ඕනේ කියලා ඇහුවා. උන්වහන්සේ ගත්ත එක බලල් මේ මේ බෞද්ධය බලලු හදන්නේ. මම හිතන්නේ අල්ලපු විතර බලලේ අපි ඒක දිහා ඇල්ලුවොත් මොකද කරන්න කියලා. ආමුදුරන්ට නිකන් මූණ ඇඹුල් වෙලා ගියා. අනිත් මිනිහ hina වුණා. මම දැනගත්තා මම ඇහුවා වුණාට මේක ගැලපෙන්නේ නැහැ දැනේ හැටි. ඕක පස්සේ වෙලා ආමුදුරේ හිමින් අහලා තිබිච්ච එකක්. නමුත් වේගෙන් මගින් තේරිලා ආමුදුරේ කිව්ව වචන හැටි. බෞද්ධය බලලු හදන්නේ ඒකට. හරියනේ. ඔක්කොම බෞද්ධයි මම බෞද්ධ නම්. මං හා සමානයි මෙතන ඉන්නේ සියල්ලෝ. පොඩි එකක් නිකන් බලකට කරන් එනවා. මම වන්නන්නේ. ඒක මීයෙන් කල්ලනවා. ඉතින් ඕක කතාව කතා කරන්න බෑනේ අර කියන කතාව. බෞද්ධයෙක්ම එක විදිහේ ගෙදර බෞද්ධ වුණා කියන. අනික ඔක බෞද්ධය. අපි දකින්න හම් වෙන්නේ නැති. කොහොමද ඒවා? ඒක හරියන උත්තරයක් නෙමෙයි. ඉතින් අනිවාර්ය කතා. ඒවා නිකන් තනින් බේරින්න කියන ඒවානේ. බේරින්න ගියා වරක් ගාලා ඉතින් අනික උත්තරේ පහර වදිනවා. ඊට පස්සේ මට දවසක් කිව්වා මේ ඔය විදිහම මම කවදාවත් බලහන් දෙන්නවා කිව්වා. තමන් හිතලා තේරුම් ගන්න. අහන්නේ මේවා ඊට පස්සේ කිව්වා. ඒ නු ඉවරයි කතාව. ඊට පස්සේ ආයෙත් වතර ප්‍රතිසන්දි චිත්තේම ඔය ස්වභාවය එනවනේ. අන්න ඒකයි කියන්නේ. මොකද ඒ ප්‍රතිසන්දි ලබන්නේ එහෙම ඒ කාර්යයක් මුල් කරගෙන ඒ මුල් කර වෙන්නේ. අන්න ඒකයි. ඒක වෙන අදහසක් නෑනේ. සුද්ධ ස්වභාවයම මෙතෙන් තමයි. අන්න ඒකයි. පුරා කාලේ වටන් ගිනේ. ඇත්ත වශයෙන්ම වෙන අදහසක දුවන්නේම නෑ. ওই දහම් ගැටලු විසඳීම තුලම මනස දුවනවා මිසක්. ඒක විසඳන්නේ ආසාවට ඇලින්දත් නෙමෙයි. ඇත්ත ඇත්ත මොකද්ද? ඔතන වන්නේ ටික තියලා. ගැලවෙන්නේ කොහොමද? ගැලපී න්‍යායට එකඟද? ඇයි නැත්නම් වෙනස් වෙන්නේ? ඕ ටික තමයි ප්‍රශ්නේ යන්නේ ඔක්කොම තර්කයක් එක්ක. මනස හැමිලේ තර්කානුකූලව යනවා. ස්වාමීනාද ආසවක්ඛ්‍යා ඥානයක් ගැන කතා කරනවා විතර. ඔව්. අනුසේවර කිරීමේ ඥානයක් හෝ ඒ වගේ දෙන්නේ. දැන් ආසවක්ඛ්‍යේ ඥානෙ තමයි කියවෙන්නේ. ආසවක්ඛ්‍ය වුණාට පස්සේ අනුසයක් ඉවරයි. අනුසයක් ඉවරයි. ඒක මෙතන හිට වෙන්නේ. දැන් රාගානුසේ, පටිඝානුසේ, දිත්තානුසේ, අවිද්‍යානුසේ. රාග පටිඝ දැන් රාගක්ෂයයි දේසක්ෂයයි වුණාම දෙක වෙරයි. එතකොට මෝහක්ෂය වෙනකොට විද්‍යාංශයත් ඉවරයි අවිද්‍යාංශයත් ඉවරයි. හතර ඉවරයි නංසේ. රාග දේස මොහ ඉවරනකොටම අධිකත් ඉවරයි. අංශය හතරක්. රාගාංශය, පටිඝාංශය, දිට්ඨාංශය, අවිද්‍යාංශය හතරකට බෙදෙන අංශය. මේ රාග දේශ මොහ කියන තුනේ නොයි තිබුණේ. මේ රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ වුණ ගම අනුසයත් එක බෙදිලා ගියා. ඉතින් ඒකක් හරි හදන්නේ හො නැද්ද කට්ටිය? ඔව් ඉතිරිසට මොන මොන හදා දෙන්නේ? අපි දිසානාක වාස්තය ඉන්නවද ඒක? දනක වාස්තය දාලේන හරි ධනාගමත් මහර වරින්න ධනාගමත් මාකට ඇවිල්ලා වතුර උඩු කරලා දිනනද දෙවටේ ගවතක නැති ආ ඔක්කොම විදිහට ඇති නවසාදී වැඩයක් මොකක් කාරණා දෙයක් කතා වුණා. අද දැනට හොඳ වැඩිලා. ඊය හවස ආමුදු කිව්වනේ දේශනා වාදිනාගේ තමයි තියෙන්නේ කියලා. අනිත් ඒවා වැඩක් නැහැ කියලා. අනිත් සාත්‍යහරණ එච්චරයි ඕනේ. ඒක අඩුවක් තියෙනවම බලන්න කියනවා. මම මොනවා කියන්නේ. මගේ ඉන්දියාවේ සාත්‍යහරේ නැන්නා. ඉතර දීච්ච ප්‍රාතිහාර්ය මොනවද කියලා ගන්න බෑ. ඉතර දැක්කේ මොනවද? දැන් නෑ කියන්නේ ඉතර දැකුලත් ඊට නැතිවෙන්න. ඉතර තිබුණේ මොනවද? කියලා අහන්න කිව්වා. මම මුලින් ගියේ නැහැ ඒක ආවේ. ඉතින් එහෙම එකක් තිබුණේ නැහැ දැනගන්න. පොළොව ඇරින් ඉංගලා ගියෙත් නැහැ විදිපරේ තුන හසුකම් හසුකම් ගියෙත් නැහැ. ඉතින් එහෙම එකක් තිබුණෙත් නැහැ. අනුගේ හිත් දියවන්න ගියෙත් නැහැ මම එහෙම කියලාත් නැහැ කාටවත්. ඒතර මේ මම දේශනා ප්‍රාතිහාර්ය කරලා තිබුණා. ඒකේ එකක් කියනවා අදක් කියනවා. බුදුරණන් වහන්සේ දේශනා කළේ ආදේශනා අනුශාසනා ඉති කියන ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා. මේක යම් දේශනා ප්‍රාතිහාර්යයක් ඇත මෙන්න මේක ශ්‍රේෂ්ඨයි අනිකක් මේ අහි කෙනෙක් විද්‍යා කරන අයලා කරන්න පුළුවන් යන්ත්‍ර මන්ත්‍ර කරන මිනිස්සුන්ට කරන්න පුළුවන් නෙවෙයි දසකසල් කරගෙන ඉන්න මිනිස්සුත් ඔය වගේ දේවල් වලින් ඕවා කරලා පෙන්නනවා ඉතින් මේ මිනිස්සු නීච කරන අන්තිමට වුණා අපි උඹලා විතරක් නෙවෙයි ඔය බොරු කරන්න ඕනේ අපි මෙහෙ විදිහට අපි ඔවා පෙන්නනවා නේ මොකද උඹලා විශේෂත්වයේ කියනවා ඒවා වුණාම ධර්මයේ විරෝධයක් ධර්මයේ නිගරුවක් වෙනවා එනිසා වැඩ අනික වැඩකුත් නෑ වැඩක් වෙන දේ තනිකාර කරන්න වැරදි දේශනාව ඒක අවබෝධය කරන මිසක් කරන්න බෑ නේද? ඒ ප්‍රාතිහාර්ය කරන්නේ. ඒක තමයි ශේත්‍රය. ඒක තමයි විමුක්තිය ලබා දෙන්නේ. අපෙන් දේශනාවදී වරක් තියෙන විහිම කරන දේශනයි නැත්නම් රැස්වීමක් වගේ එකතු කළ දේශනාවක් කරන දෙකේදී දැන් මේ වෙලාවේදී හිටියා නම් එහෙම 1000ක් විතර 900ක් යනවා යනවා ඒ කියන්නේ දෙරින් නැහැ නේද තානන් දැන් අතර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා බලන්නේ ඔව් මොන පදනම මත දැන් ඒක අපි දකින්න ඕන විග්‍රහ කරලා දැන් ඇස කියන්නේ මොකද්ද කොහොමද කැමතිසේ නැත්තේ දැන් අපි බලනවා දැන් අපි ඇහැ දැන් මම මොකටද කැමති කොහොම තියෙනවා නම්ද කැමති මනසේ පේනවා නම් ඒක කැමති. එතකොට මේ වගේ ලෙඩක් දුකක් හැදෙන්නේ නැත්නම් මේ ආදි වශයෙන් යවිල්ලක් හැදෙන්නේ නැත්නම් අපි සවැත්තක් තියෙනවා එහෙම තියෙනවා නම් කියලා. ඉතල මුලදී. මොකද ඇහෙන් ප්‍රයෝජනක් තියෙනවා නේ පිටියේ ඉන්නකම්. එතකොට ඒක එතකොට අපි බලනවා. ඒ අපේ කැවැත්තේ එකක්වත් ඉච්ඡකන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් ඇස ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහේද? ඇහැට ආපු හේතුට අනුකූලව ප්‍රත්‍ය ක්‍රියාත්මක කියලා හිතන ඊට අනුකූලව ඵලයක් දෙනවා මිසක්. අපි ඒක වැත්ත දෙන්නේ නැහැ. මං කැමති හැට දුවයක් ලබන්න. නෝ දැන් දුම් ගහනවා. ඉන්නේ දුක. මගේ බලාපොරොත්තු නෙමෙයි සිද්ධ වෙන්නේ. මං සුවයක් ලබන්න බලාපොරොත්තු වුණාට හේතුයේ ඵලය සිද්ධ වෙන්නේ. දැන් පරිසරය තුල මොකද්ද වෙලා තියෙන්නේ? ඒක එනවා. දැන් නිරුපද්‍රිත ඇහැ බලාපොරොත්තු වෙනවා. මේ ඇස් රෝගයක් එනවා. ඒ විස වීජ ඇතුල් වෙනවා. දැන් මේකට අර්ථ කරන්න දෙයක් නෑ. මම නිරෝගී ඇහැ බලාපොරොත්තු වුණාට හේතුයේ ඵලය ක්‍රියාත්මක වෙන්නේ. හේතුවේ ඵල වශයෙන් හටගත් එක ක්‍රියාත්මක වෙනකොට වෙනසෙන පැත්තට ක්‍රියාත්මක වෙනවා මිසක් වැදගත් පැත්තට කොහෙද ඉන්නේ කොයි එකද දැන් අපි හැම එකක්ම කැමති උපරිම හොඳ தත්ත්වයට ඉතින් අපි බලනවා මෙහෙම දෙයක් අපි හොඳයි කියලා දැනට සම්මත කරගත්ත ටික අරගෙන ඇහැ හොඳයි රූපය හොඳයි කන හොඳයි ශබ්දය හොඳයි ජීව හොඳයි රසය හොඳයි නාසය හොඳයි ගන්ධය හොඳයි කියලා මේක හොඳ පැත්තක් ප්‍රණීත පැත්තක් විතර කලින් හිතනවා අපි ප්‍රණීතයේ අරගෙන යමක් ගොඩ නැගුවා නම් ඒකට මොකද්ද සිද්ධ වෙන්නේ? ප්‍රණීතිය අප්‍රණීතියක් වෙනවා මිසක් සුවඳ කරපු එක ගඳ ගන්න පටන් ගන්නවා මිසක් සුද්ධ කරපු එක අසුද්ධ වෙන්න පටන් ගන්නවා මිසක් ප්‍රණීත ආහාර වල කිල්ලු වෙන්න පටන් ගන්නවා මිසක් හදවතේ වැහැරෙන්න පටන් ගන්නවා මිසක් වැඩෙන දෙන්න දෙන්නේ නැහැ ඒක නේද? සුවඳ ගන්නට හදාගත්ත වලකුරු වීඩියෝ පුරු වෙනවා මිසක් වැඩෙනවා කියන එක වෙන්නේ නැහැ. නෑ ඒ වගේ මේ ලෝකේ යමක් හටගෙන අපි ප්‍රියමනාප තත්ත්වයට ගත්තා නම් ඒ ප්‍රියමනාප තත්ත්වෙ මොකදක්වත් එතනකට හිටින්න ගෙවිලා යනවා. ගෙවෙන්නේ අපි කැමති විදිහට නෙමෙයි. අපි අද වැඩි වැත්තට. එන ඉච්ඡසේ නැති ඒවා තමයි ඔක්කොම. දැන් පෙර භවයේදී මගේ ඇහැ තිබුණා නම් මම අද ජීවත් වෙන්න කැමති වගේ ඇහැ නැති කරගන්න කැමති වුණේ නෑ. කන දිව නාසය ශරීරය ජීවිතය නැති කරගන්න කැමති වුණේ නෑ. මම කියන යමක් තිබුණා නම් ඒක පවත්තණ්ඩයි කැමති වුණේ. මගේ කියන යමක් තිබුණා. ඒ තුල ඉඳන් කැමති වෙන්නේ ගොඩ ගොනු කරගෙන. එහෙනම් මට දැන් අද ඒක නෑ. මට මතකක් නෑ හිටියද නැද්ද කියලා. පුංචි කාලේ මම බලාපොරොත්තු වුණා. මම කියන යම් කිසි රාමුවක්. මගේ කියන රාමුවක්. ඒක ඉතින් වාර්තා කරන්න කැමති වුණා. නමුත් අවුරුද්දක් ගිහින් ඒ රාමුව වෙනස් වෙලා. කැමැත්තනම තිබිලා නෑ. මේ කැමැත්තනම තියනවා කියලා බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියලා හිතා ඉන්නවා. හැබැයි මම දැසලා නෑ. ඒක ඒක ඉෂ්ට වෙන්න මම බලාපොරොත්තු එක ගොඩනැගිලි කොහොමද කියලා. ගොඩනැගිලි හරයක් ඇති දෙයක්ද? ඊළඟ එක දකින්න ඕනේ. දැන් අනිත් එකපාර දුක්ඛ කිනේ ගත්තේ නෑ. අනිත්‍ය සහ අනාත්ත කියන දෙකෙන් ගත්තේ. අනික දැන් ඔතෙන්දි මෙහෙම තියෙනවා. අනිත්‍යං කයත් තියෙනවා. දුක්ඛං බයත් තියෙනවා. අනාත්තං අසාර කට්ටේ නම් කියලා තෝරලා තියෙනවා. කැමතිසේ නෑ කිව්ව හරියට තේරෙන්නේ නෑ. අනිත්‍යං කයත් තියෙන කියන වචنين පින්නේ. අනිත්‍ය කියන වචනේ තෝරා ගන්න නම් සේ තෝරා ගන්න ඕනේ. සේ කියන්නේ මොකද්ද තෝරා ගන්නත් ඕනේ දෙආකාරයෙන්. එක ක්‍රියාවක් තමයි ගෙවිල යනවා කියන එක. ඒක ලෞකිකත්වයේ අදහස. ඒක මේ වේදනා සංඥාගේ චෛතසිකයේ ගෝචරයි. හැබැයි පටිච්චසමුප්පාදේ ප්‍රඥාවට ගෝචරයි. යෝ පටිච්චසමුප්පාදම් පස්සේ සෝ ධම්මම් පස්සේ කියන්නේ. පටිච්චසමුප්පාදේ දක්වලා ධර්මයේ දැකිය යුතුනා. සේ දකින්න ඕනේ පටිච්චසමුප්පන්නව. එහෙනම් ඒක දැකගන්නේ කොහොමද? අපි කැමති නැත්තේ මොකේද? ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්මාස උපායාසයන්ට කැමති නැහැ. එහෙනම් යම්කිසි ಜಾති ප්‍රත්‍යක් වුණා නම් ಜಾතිය හටගත්තා නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නාස උපායාසයන්ට අවු නොවන જાතියක් නෑ. ඒ જાතිය උරුමේ කවදා හරි ඔතෙන් දෙවැරෙන්නේ. එන අනික්ෂේ ධර්මයක් වුණ හැටි. ක්ෂේයත්‍ය කිව්ව අනිත්‍යයි කිය. අනිත්‍ය කහයත් තියෙන කිව්වේ ඒකයි. දැන් කැමතිේ නැහැ කියන එක තේරුම් ගත්තී. ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස පාසෙන්ට කැමති නැති. ඉතින් හටගත්ත જાතියක් තියෙනවා නම් ඒ જાතිය අපි බලාපොරොත්තු හොඳ එකක් නිපදවන්න. අපි කොයිලාකවත් නරක එකක් නිපදවන්න අකමැති එකක් නිපදවන්න කැමති නැහැ. එහෙනම් හොඳ එකක් බලාපොරොත්තු වෙන එක අපි අවිද්‍යාව ගොඩනගන්නේ හොඳයි කියන දෘෂ්ටි අරගෙන. ඒක නිගමනය කියන්නේ තමයි. අපි සංකාර ගොඩනගන්නේ. ඊ අනුවයි විඥානය පහළ කරගත්තේ. ඊ අනුවයි නාම රූප වස්තගත්තේ. ඒ අනුව අපි අසකන් නිවදා දේවනාසී ආදී ආයතන ආයතන කලේ. ඒ අනුව ස්පර්ශ වේදනා සංහා උපාදාන ගොඩනැගුවේ. ඒ අනුව බවක් ගොඩනැගෙන જાතිය ගොඩනැගුවේ. විශාල විදිහට වෙලා. හැබැයි ගොඩනැගලා තියෙන જાතිය මොකක්ද? ජරා මරණ රෝග පරිදේ දුක් දොමනස භයාසන පත්තින જાතියක් නා. ඉච්ඡතියේ පවතින જાතියක් ගොඩනගලා නැහැ. එහෙනම් ඒ જાතිය ගොඩනගන්න කරපු වැඩ පිළිවෙලක්. ඉච්ඡතියේ පැවැත්මක් නැති වැඩ පිළිවෙලක් කරලා තියෙනවා. එහෙනම් මේ ලෝකේ එකක්වත් අනිත්‍ය ගොඩේ විසක්. පැවැත්ම තුළ එකක්වත් පිච්චෙන්නේ නැහැ. අන්න අනිත්‍යයි කියන එක තෝරගත්ත ක්‍රියාර්ථය. ඉතින් ඒකෙක මොනවා සාර්ථක කරන්න දෙයක් නැහැ. ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සපායාසයන් හේතු වෙන්නේ. නෝ හේතු නොවෙන જાතිය. අහවල කැදලා ලෝකෙ වෙන්නද බෑ. දැන් ලෝකෙ යම් જાතියක් හටගත්තා නම් ප්‍රියමනාපීමේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි හතරත් එකේ අපි අකමැති જાති හටගෙන තියෙන්නේ. අකමැති જાතිනේ පත් වෙලා. ප්‍රියමනාපීම. ඒකිනේ ඒ જાති දැක්කේ. ඒ ප්‍රියමනාපය බලාපොරොත්තු වෙනවා. හැබැයි බලාපොරොත්තුේ ප්‍රියමනාපය අපි අවිද්‍යාව නිසා දැක්කේ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනා සුපාස ඉබදී ශ්‍රේ ධර්මයක් බව. අන්න ඒක දැනගතර පස්සේ කැමති පවතින එකක් මේ අතර එකකවත් නෑ කියලා දැනගත්තා. අනිත්‍යං කයත් තියෙන කියලා දැනගත්තා. එතකොට එකක් වෙනවා. දුක්ඛම් බයක් තියෙනවා. ඒක දුක කියලා කියන්නේ ලෝක සම්බන්ධ දුක එකක්. ඒ දුක කවුරුත් දකිනවා. බෞද්ධ වෙන්න ඕනේ නෑ. එහෙනම් අපි දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය වෙන්නේ දුක්ඛය. දුක්ඛම් බයත් තියෙන කියලා වෙනවා. එහෙනම් දුක දකින්නවා කිව්වා. දුක දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක්ඛ වේද. යමක ප්‍රකාර මේ ප්‍රශ්නයක් අහලා විසඳනවා. දුක්ඛ දුක දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ. එහෙනම් දුක කියන්නේ එක දුක්ඛ සත්‍ය කියන්නේ එක. දුක්ඛ සත්‍ය කියන්නේ දුක නෙවෙයි. දුකම් පොඩි නැගින්නේ මෙහිමයි කියලා දැනගත්තා නම් අන්නේ ඥානීයට කියනවා දුක්ඛ දුක්ඛ සත්‍ය. දුක ඒක තමයි චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක දුක නෙමෙයි. මෙන්න මෙහිමයි මේ දුක ගොඩ නැගින්නේ. අනිත්‍ය නම් දුකයි කියන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් ගොඩ නගනවා නම් ඒක ගොඩ නැගින්නේ මෙන්න මෙහිමයි. අනිත්‍යක ගොඩ නැගෙන හැටි. ගොඩ නැගින්නේ මොකද? පංචකාමයේ මුල් කරගත් අවිද්‍යාවේ ගොඩ නැගුණු දිට්ඨයි ප්‍රියයි යහපතයි මනාපයි ආදී වශයෙන් ගත දෘෂ්ටිය. අනේ පටන් ගන්න දැන්. අන්න ඒකට බය වෙන්න ඕනේ. මේක තමයි වැඩි වැරද්දේ. මේ තේන් බේරෙන්න බැරි වුණේ. ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුවාසයෙන් බේරෙන්න බැරි. මෙන්න මේක වටිනා කියලා දැනගෙන උඹලා ආව නිසා. ඊළඟට ජාති ධර්ම කියලා කියන නෝර මහත්තයාගේ දුවිට කතා කරනවා. ඒ අනන්දදී මුතුමැණික් කියලා අන්නේ ජාති කියන නෝරනේ. ඒ ඔව්. අන්න ඒක විතර ගන්න. ඒතර අපි දකින්න ඕනේ ඒ ප්‍රිය මනාපහත්. ප්‍රිය මනාප. දැන් ඔය ඔක්කොම ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස් වාසනාවට වත් කරේවනේ. ඔය මිද එකක් නැහැ. අන්න ඒතකොට ඒක ගොඩනගා ගත්තේ අපි අර අවිද්‍යාවේ ක්‍රියාවලියෙන් වැහැලානේ. ඒ ගොඩනගන්නේ ඒකෙන්නේ. ඒතකොට අපි දකින්න ඕනේ. අපි සැනසෙල්ලා බලාපොරොත්තුෙන් ගොඩනගලා තියෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස් වාසයාගේ ධාති නිසා. බලාපොරොත්තුනේ සම්සෝදේන ධාති නෙවෙයි. අනික කැමති නේ ධාති ගොඩනගලා. අනිච්ච අනිච්ච ගොඩනගලා. මේ අයි මේ අනිච්ච ගොඩනගලා අපි දුක් විඳින්නේ. දුක දුක සත්‍ය නෙමෙයි. එහෙනම් මොකද දුක සත්‍ය? මෙන්න මේ දුක කොහොමද හැදුනේ? මෙන්න මේ දුක හටගන්නේ යම් කිසි ක්‍රමයක් නම්. අන්න ඒකට බය වෙන්න ඕනේ. එහෙනම් පංචකාම ආස්වාදයේ මුල් කරගෙන ඒ වගේම ලෝකේ ප්‍රිය සුඛාස්වාදයේ මුල් කරගෙන ගත මුලා දාත තමයි මේ ඔකලම හේතු වෙන්නේ. එහෙනම් ඒක මහා මර උගලක්. අන්න ඒක දැනගත්තාම දුක සත්‍යම අපි වෙනවා. දුක ආර්ය සත්‍ය මත වෙන්නේ එහෙමයි. අන්න ඒකට කියනවා දුක ආර්ය සත්‍යම චතුරාර්ය සත්‍ය දුක ආර්ය සත්‍ය දකිනවා. දුක දැක්ක කිව්වට දුක දකින්න ඉන්න අපි විතරක් දකින්න. ඔක්කොම දකින්න නෙවෙයි ඉන්න මිනිස්සු. අපි හතර පහ හත ඔක්කොම වල දකින්නවා. දුක කියන්නේ. දුක දැක්කට නිවන් දකින්නේ. දකින්න ඕනි දුක ආර්ය සත්‍ය. දුක ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මේ දුක හට ගන්නා මෙන්න මේ දුක මෙහෙම භයානකයි. ඒක ඥානින් දකින්න ඕනේ. ඇයි භයානකයි කියන්නේ? අපි මුලාවටපත් වෙලා නෙමෙයි ගොඩනගන්නේ. එයා මේ දුක මේ ಜಾති ಜಾති ගොඩනගන වැඩ පිළිවෙලා. මහා භයානක වැඩ වැඩ. අනික භයානක බව දැක්කම කිය දුක්ඛම් භයක් තියෙනවා. භයක් තියෙන දැක්කා. අන්නේ දුක්ඛාරි සත්‍යය දැක්කා. දුක් විඳින එක කියන්නේ දුක. ඒක දුක්ඛාරි සත්‍යය කියන්නේ. මෙන්න මේ වගේ දුකක් නෙමෙයි ගොඩනගන්නේ. මේ වැඩ පිළි වටිච්ච සම්පාද වැඩ පිළිවෙලා. ඒකෙන් ගොඩනගන ಜಾති ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස පාස දෙනවා මිසක් වෙන එකක් නෙමෙයි. එහෙනම් මේ මුළු වැඩ පිළිවෙලම භයානකයි. අන්න අවබෝධය ආවනම්. ඒක දුක නෙමෙයි දුකාගේ සත්‍යය. ඒක පහළ වුණා නම් කිසි ප්‍රශ්නයක් නෑ. අල්ලන් දෙනක් නෑ අත්තරන පැත්තට යන්න. ඒකවල ඒකම දකිනවා. එහෙනම් මෙච්චර කාලෙ ඇවිදින් හාරත් ඒක නෙමෙයි. හාරාගේ හිතාගෙන අසාරත්වයක්. අනත්තම් අසාර කට්ටේ නැත්නම්. අසාරත්වයෙන් අනත්තයි කිව්වා. අනාත්ම කතාවක් ඕකේ නෑ ආත්මනාත්ම කතාවක් උතන නෑ අසාර අසාර හර්ථේ ඉතින් මේ ටික දැකලා පස්සේ මායා මුලාවට වත් කරන වැඩ පිළිවෙලයි ඒකෙන් ගොඩනගනදී ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස උපාස් දිලා කෙලවර කරනවා මිසක් හරියක් දිලා කෙලවර කරන්නේ නෑ එහෙනම් අසාර වැඩ පිළිවෙලක් මිසක් ලෝකේ කියන්නේ මේ පැත්තම කියන්නේ මොන සාරත්වයද කොහේ සාරත්වය ලැබෙන්නේ ඕක දැක්කට පස්සේ අනත්ත දැක්කා. මේ අනත්ත දැක්කා. ලෝකේ අත්හැරීමට අවදින අජ්ජය කලද්දයක් අකින් තව වදින්න එකක් නෑ. ධර්මයේ දැකලා ඉවරයි. දැක්ක ගමන් ආවෝදී. මොකද අතහැරීම හැර නොයල්ම හැර විදීම හැර වෙන මොකද තියෙන්නේ? නිවන. අනිරෝධී. දැන් කොහොමද මේක දැක්කේ? වත් පිළිවෙත් පුරලව, ඇඳුම් වෙනස් කරලව, තට්ටේ ගාලව මේවා නෙමෙයි. මේ යථා ධර්මයේ මනසේ නිවනින් තේරුම් ගන්න. එහෙනම් යථාර්ථයේ දකින්නේ කොහොමද? නුවණින් දහම් තේරුම් ගන්න නිවන් දකින්නවා මිසක් වත් පිළිවෙත් කරලා නිවන් දැක්ක නේද? සිල් හිරුත පරාමාසිනේ ඉවරයි. ආත්ම දෘෂ්ටියත් ඉවරයි, සකත් ඉවරයි. මේ බලවින් දෙන උතින් ගාන සක්කාය දිට්ඨිත් නැහැ, විදිකිච්ඡත් නැහැ, සීලාපද පරාමාසත් නැහැ. තව ටිකක් ඔක වැටහිගෙනවා. කාමරාගත් නැහැ, පටිගත් නැහැ, ඇලින් ගැටීම් දෙකක් නැහැ. තව ටිකක් හරි ගියා. රූප රාගත් නැහැ, අරූප රාගත් නැහැ. එහෙනම් තුන් ලෝකෙම වැඩිම ඉවරයි. අන්තිම දී කියන එක නම් මානව උද්දච්ච අවිද්‍යාව කියන දසාවෙදී ඉවරයි. දුරන්නේ අයල්ලන්නේ ඉතින් දෙන්නේ. ගැඹුරුයි ලේසි. කියන්න තියෙන්නේ එච්චර. මහා ගැඹුරු වගේ වෙනවා. වැටහීමත් එක්ක ඉතාම සරලයි. ඉතාම සරලයි. ඒකයි. මහා ගැඹුරට වෙන්නේ. විග්‍රහ කරොත් ගැඹුරු. විග්‍රහ කරපුවහම ගැඹුරට විග්‍රහ වෙනවා. අවබෝධය ආවට පස්සේ ඉතාම සරලයි. එහෙමද? මෙතන කිව්වේ ආනන්ද හාමුදුරුවෝ කිව්වේ ස්වාමීන් පටිච්ච සම්පදාය මහා ගැඹුරුයි කියනවා මට නම් හරි නරලයි. ආනන්ද එහෙම කියන්නේ නෑ. මේ මහා සාගරේ වගේ. කියලා විග්‍රහ අර ඇදී තිබ්බන හරි පොඩ්ඩක්. මරණම් පිදුකා කෝකන අපේ මරණ කියලා කියලා ගන්න ගුණ මරණනේ. මරණාන්ති දුක්ඛාදී ඔව්ද දැන් ඒකෙදි අහු වෙනවා මේ යහපත් මරණ තියෙනවා අයහපත් මරණ තියෙනවා දුක දෙන මරණ තියෙනවා දුක නොදෙන මරණ තියෙනවා දැන් මරණාපි දුක්ඛන් කිව්වා අභ්‍යන්තරෝ වේවා බාහිර වේවා යම් කිසි ආකාරයෙන් අපි යහපත් දෙයක් මැරෙනවා නම් අපි අකමැති අයහපත් දෙයක් මැරෙනවා නම් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ අපි කැමතියි දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනෙනකොට ඔව් ආත්ම දෘෂ්ටි කොහොමද ආන්නේ? ඈ ආත්ම දෘෂ්ටි කොහොමද ආන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නකොට. දැන් කාම කාමාශ්‍රවයෙන් බැඳීමක් තිබුණේ කාමාස්වාදයේ හොඳයි කියලානේ. ඔව්. ඒතර අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කොත් අපි මේ කාමාස්වාදයෙන් හොඳයි කියලා අරන් තියෙන මේ හිස් දෙයක් නේද කියලා දකින්නවානේ. ඔව්. යථාර්ථයෙන් දකින්න. යථාර්ථයෙන් දකින්නට ඒකට වැදුරු හිසක් තියෙනවා. අන්න එතෙන්දී අර මේ වැඩින්නේ. ආත්ම දෘෂ්ටිය කොහොමදයි මේ? ආ සක්කාය දිට්ඨිය. හරි. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. දැන් අපි ඕක දකිනකොටම අපි දකිනවා ඒකීය වස්තුවක් අපි බලාපොරොත්තු වෙන જાතිය වස්තුවක් මෙතන තිබිලා නැහැ. වෙනස් වෙනවා නෙමෙයි වෙන්නන්නේ. වෙනස් වීම කියන්නේ කැමති වෙන පවතින ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙම විදිහට කෙලවර වෙනකොට හිතෙන් හිතකින් කෙලවර වෙන්නේ. එහෙනම් ආත්ම කියන්නේ සදාතනිකත්වයේ අවිපරිණාමිකත්වේ. ඒ වගේම ශ්‍රේෂ්ඨත්වේ. ඒ වෙනස් නැහැ. ඒ තුනම නැහැ නේද? අධ්‍යයන කරන්නේ අනාවශ්‍ය කියනකම නියමුව ඉගෙන ගන්න දෘෂ්ටි immediately turn to the future. Mm. Uh, so I don't think it is a plan future. නුවණින් මොනවා නුවණට නුවණට නෑ නෑ තමයි හ්ම් මොකද කොහොමද කරන්නේ එතන කිව්වනේ සිහි නැති වෙන ගාන 398 एक भी हुआ प्रार्थी पर जब दादी का हफ्ता भी मना करा और everything we did. Are you sure that? No, no. මේකට වැඩි වෙන්නේ නැහැ. හරි හරි. මේක හීල් ගන්න නැහැ. අර මෙයා ගන්න. ඔව්. පොඩි අර දෙල්තවත්. අනේ. අර ජාති කියන විරිද ධර්මයන් නන්දි දිනුත් එක කරන්නේ ඇත්ත පාවිච්චි කිරීම තුළින් අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ නැවත ඉදීමකුත් නැතුව ඉන්න ජාති අපි ඒ පැත්තෙන් හිතුවා එතරම්ලා සිතිවිලි ශරීරේ පාවිච්චි කිරීම තුළින් නැවත ඉදීමට යමක් වෙනවා එතනදී දේශවා වෙනවා එතනින් අනිත්‍යතාවයෙන් ඒකම බලාපොරොත්තු වෙන්නේ මේකෙ මිදෙන්න නමුත් සිද්ධ වෙන්නේ ආවේ ඔව් අනිකයි කතන්දර ගානේ එතන එතන එතන ලොකු භයානකකමක් තියෙනවනේ එනවනේ දකින්නවනේ දැන් නැවත ඉපදුනා කොහේ ඉපදෙයිද මොනවා වෙයිද අපේ අනේ ඒකවල දකින්නවා ඒකට හේතුව හොයනවා හේතුව දැකින්න හදනන්නේ මේ භයානක දැන් හේතුවක ඵලය නේ ලැබෙන්නේ හේතු නිරෝධ වල ඵලය නැහැනේ අනේ චතුරාර්ය සත්‍ය දන්න දකින්න දැකලා ඉවරයි හේතු නිරෝධ කරන්නේ යථාර්ථය දකින්න ඕනේ ඒතර අසාරත්වය දකින්න අසාරත්වය දැක්කොත් අහන්නේ ඉවරයි අසාරත්වයේ වැටහෙනකම් බලන්න ඕනේ. අන්න බලන ක්‍රමය. දැන් වේදනානුපස්සනාවේ දැන් මට එක වශයෙන් දුක් විඳේක ඇත්ත. හැබැයි ලොකු වාසනාවක් පහළ වුණා. මෙච්චර වේදනාවක් ඉන්නේ මොකක් නිසාද? මේ කය නිසා. මේ කය නොතිබුණා නම් මේ වේදනාව මම විඳින්නේ නැහැ. මේ කය මොකක් නිසාද? කවදා හරි පංචකාම නැවති ಗುಣ කුස්ස වටිනාදියා කියලා මම ගත්ත මොට්ටකම නිසා පංචකාම කනක් හැදුණා. ඉතින් මගේ මොට්ටකම මං හදාගත්ත හොඳ එකක් නරක නරක එකක් හොඳයි කියලා ගත්ත මුලාව නිසා මට මේක අද දුක විඳින්න උනේ. ඉතින් මං ඒක තවත් දුරටත් මේ පංචකාමයේ හොඳයි කියන නිගමනය කරනවා. ශනේකින් ආව ඔයාට හත් වෙනවා. මේ පැත්තකින් අනුසයක් ඉති වෙන්නේ නැති වෙන විදිහට යනවා. ඒතරොත් හරියට. දැන් හොඳයි කියන්නේ සුද්ධාවාසය හොඳයි කිව්වෝ. බ්‍රහ්මත්වය හොඳයි කිව්වෝ. ඇහැ කනයි කියලා පේන්නේ මම ඉතලකට අනන්ත ලෝකනත් මේ අවිද්‍යාවේ දුක් විඳ දැක්කා. අරක මහ වේදනාවක්. කිව්වර තේරුම් ගන්නේ නැහැ. නමුත් අඳෝනා දෙනවා, කෑ ගහනවා, මීට වඩා හිනවා නැහැ. බ්‍රහ්මයි. අපායෙහි යොමු කරොත් ඉවරයි. අත කැඩෙනවා. ඒ තරම් වේදනාවක්. මිනිහ කෑ ගැහිලි කරන දුක් විඳලා දැක්කා. ඉතින් ඕක දැකගත කියලා හිතන් තව කාලයක් ඉවරලා හිටන් අන්තිමේට වුණාම ඔය හිත අතින් චිත වුණා. දැන් මොකක්ද කරලා චිත වුනේ? අනුගේ වේදනාවට මේ දැවි දැවි දෙලා ඒකේ හුල හුල චිත වුනේ. ඉතින් වෙන මොකක්ද හැදෙන්නේ? එතන රූප රාගයනේ අවදහස් වෙනවා ඒකත් ඉවරයි. ඒ අරූප රාගයෙන් බලන්නේ ඇහැකුත් නැහැ, අහන්න කනකුත් නැහැ, එහෙම කයකුත් නැහැ. හැබැයි දැනෙනවා. හිත තියෙනවා. ලෝකෙට නෙමෙයි. දැනෙන බව දැනෙනවා. ඉතින් ඒක උඩ හිතන්න පුළුවන්. අර දැන් ඒතකොට ඉස්සලා හිරු ලෝකෙ හිටියේ හැටි. දැන් ඒ ලෝකෙ තියෙනවා නේද? ඇයි නැත්තේ? මම මෙහි දැකේ නැදුවද? උන් එහි දුක් විඳිනවා. ඒ වේදනාව විතරක් තියෙනවා. ධර්මකම්ප අවුල් කරගත්ත එකක් ඒක. ඒකත් මහවදේ. ඒකමයි කොච්චර හරි එන්නේ. මම බේරුණාට කී දෙනෙක් අමාරුයි. ඔය අදහස මේනවා. යාවිදමු යම් කිසි ආකාරයක මේ කාලේ හැටියට මේ කොටි වර්ණයක් කියන. නැත්නම් සුනාමියක් ආවා. ওই රාජේ කිවිලම හැනගත්තා. හැනගත්තාම ඒක කල්පනා වෙන්නේ නැතුව තම හිතවත් පරපුරට වෙච්ච දේ ගැන. විශාල කම්පනයක ජීවත් වෙලා හිටියන්නේ. සමහරකට යරි දෙන අර එක මොකක් මෙරලා ගියාන. මේට වඩා හොඳයි. අර වේදනාව විදිහට ඒ තරම් එකක් වෙනවා. ඒවල අභිහිතන විදිහට බ්‍රහ්මයෝ හැබැයි ඉන්නවා කිව්වට. බ්‍රහ්මාදී මාතා විතරෝ. දැන් අම්මා තාත්තත් වෙන්නේ බ්‍රහ්ම ස්වභාවය කියලා. අම්මා තාත්තට දරුවා බ්‍රහ්මත්වයට පත්වෙච්ච කෙනා දයාලු කම්පාවක් ලෝක සත්‍යයෙන් කිරිය ඇති වෙනවා. ඒ ඇති වෙනකොට විශාල කම්පනයක් මේ ලෝක සත්‍යයේ යථාර්ථය දන්නේ නැහැ. තේරුම් ගන්නේ නැහැ. පව් කරලා දුක් විඳිනවා. ඉතින් මේ දුක දකින්නකොට කෑ ගහලා දකින්නකොට විශාල දිවසට පේනවා. කිව කන්ත ඇහෙනවා. මහා කම්පනය. ඉවසාවින් දරාගෙන ඉන්න මොනවා කරන්නද මම ඉතින්. ඒ හැඟීමයි. පේනවනේ. ඒකනේ වැඩි. බ්‍රහ්ම දිවසල් දිවකනාගේ කොච්චර පේන එකද? ඉතින් ඒ තරම් පේනවා. ඊට පස්සේ තේරෙන්නේ හොඳයි කියන මෝඩකමට ආවේ. මගේ තිබිච්ච ගොංකමන මගේ අවිද්‍යාව. මම මේක හොඳයි කියලා හිතාගෙන ඉදිරියන්නේ මට මේක විඳින්න උනේ. බල බල. ඔය අදහස එන්නේ. රූප රාගයක් තියෙනවා ඒකත් ඉවරයි. අන්න. ඒතර අරක හිරියක්. නොවැළුවා නොදැක්කා. ඉන්න ඇහුවේ නැත. දන්නවා හිත කියනවා දැන්. කෝටි ගණනක් අප්‍රමාණ සත්ත්ව කොටසක්. දැන් මේ මොහොතේ කොච්චර දුක් විඳිනවද? වටහා ගන්න බැරි කව නිසා. කිව්වට තේරුම් ගන්න බැරි කව නිසා. අනේ වද එකක් නේද ලෝකෙ කියන්නේ කියලා. ලෝකෙ මෙනෙහි වෙනවා. ලෝකෙ මෙනෙහි වෙනකොට ඒක මහා වදයක් වෙනවා. ඒ ඉන්න හින්දානේ දැනුවත් මට දැනුවත් මොකද මං ඉන්නේ ඕක වහන්නද ඕක හිත හිතා ඉන්නේ ඉඳලා මෙන්න මොනවා කරගන්නද මට ඉදීමේ වැඩක් නෑ ජීවිතේකින් මට වැඩක් නෑ ජීවිතේ කොහේ පවත්වන්නද අරූප රාගෙත් ඉවරයි දැන් තුන් භවයේද උපපතිපත්ලාභී කර්ම ඉවරයි භවපත්ලාභී වශයෙන් මේ ඉන්න බව යම් ධර්මයක් තියෙනවා ඒක තියෙනවා ඒක තමයි මරණ මොහොතේ ජීවිත වෙනකොට හෝ එන අන්තරාපරිණිබ්බායි කියන තත්ත්වය. ඒ දෙකෙහි ඉවරයි. උරත් උප්පත්තියේ රත්නව ලබන්නේ. ඒ අවස්ථාවේදී නම් මේ ඉන්න කයම ඉන්නවා කියලා ඉන්න ඔව් බැලේ. අන්න එහෙම ඉන්නේ. මේ රූපේ මේ රූපේම. අර ගන්ධබ්බ තත් ඉන්නවා වගේ. ඒ වගේ අර අන්තරම් පරිවිභාය වෙනා ඉන්නේ එතන. එතන ඉඳලා හිටන් මේ මේ අධ්‍යාවට හිමි කාල සීමාව යොන්නකොට මතු අධ්‍යාර උපතිපත්ලාවේ නැති නිසා අවසානයේ කියලා වරේනවා පිටනවා. ඒක අර්ථන කාලයක් ඉන්න ඕනේ. අල්ලාහ් ඒකද අර බලන්න ඉතින් ලොකුනේ ඊට වඩා විශාල රහණයක් මේ ඕන අවුරුදු 1000කදී නායක 700කදී 100 200කදී මේකේ තියෙන කාලි වෙනකොට ඒක ඉවරයි එහෙනම් ඔයාට මේ මානව උද්දාචා විද්‍යාව විදිනු අරිහත් පණිවිඩ එතනම ඉවරයි අතුරු 1000 මේකයි ස්වභාවය ගම්බුරු ගහම් වැදෙන්නේ ගම්බුරු කස්සේ ඉන්න ඕන. ඒකයි. ඒ උනන් අපි මදලි දැදෑද ඉන්නේ ආවු. ඈ? අපි දැදෑද ඉන්නේ කතාව. ඒක තියෙනවා තමයි. ගෑස් නෙමෙයි. මෙහෙම ගන්නකොට ඇති වෙන ශක්තියක් ඒක. ඒ බඩෙන් එන එකක් නෙමෙයි. බඩෙන් එන එකක් නෙමෙයි. මේ බඩලා ගෑස් වල ලියුවත් එහෙම අමාරු වෙනවා. ආවෙන්නේ. වාන්දේ මෙහෙදි වැඩ හිටියේ? නෑ. යන්නේ මේ. ඔන්න හැරෙන්නේ. ඔන්න හැරෙන්නේ. ආ. නතුරු බාර ගන්න